ඒ නිසා අපේ දිනදා ජීවිතේට වැඩි ටිකක් වෙනස් ගතියක් මේ වැඩමුළුවකට මුළු දීපුවාම පේනවා ඒක අපි සිංහලෙන් කියන්නේ හිත අලුත් කරගන්නවා කියලා. ඒ හිත අලුත් කර ගැනීම සඳහා කරන්න පුළුවන් සත්කාර පහක් එතන අනුග්‍රහ පහක් එතන සප්පාය කරුණු පහක් අපේ සරුවච්චන් වහන්සේ තමන් වහන්සේගේ බෝධි සම්භාර පුර්ණ කාලේ ලැබිච්ච සියලු අත්දැකීම් පිටු කරලා අපිට දේශනා කරලා තියෙනවා. ඒක මේ අනුගහිත සූත්‍රයේ සඳහන් වෙන අන්තර්ගතේ. ඒ සඳහා සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා මේ වගේ තමන්ගේ ජීවිතයෙන් කොටසක් නැත්නම් මුළු ජීවිතයේම ආධ්‍යාත්මය සඳහා අභිනිෂ්ක්‍මණය කරපු වෙලාවක ඒකේ නායකේ සාර්ථකත්වයේ සඳහා සාක්ෂාත් කරගන්න බැරි වෙච්ච චේතෝපල විමුක්තියත් චේතෝපල විමුක්ති ඥානයත් ප්‍රඥාපල විමුක්තියත් ඒ විමුක්ති ඥානයත් සඳහා සූතානුග්‍රහිතේ දෙන්නේ කියලා. සීලානුග්‍රහිතේ දෙන්නේ කියලා ඉස්සලා. ඒ කියන්නේ තමන් වෙනදාට වැඩි සීලයක පිහිටන්නේ කියලා. ඒකට අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියනවා අදි සීලයක පිහිටනවායි කියලා. Taman හිතයට වැඩිය සීලයක නැත්නම් ඉන්න සීලය හොඳට පිරිසුදු කරලා ලැහැත්ති කරලා පදනම සකස් කරලා දෙනවා. තමයි සමාදන්ව රකින්න සීල ගැන සලකා බලලා අලුත් කර ගන්න. ගෙවල් දොරවල් අලුත් අලුත් අවුරුද්දේ ගෙවල් දොරවල් අපි පිරිසුදු කරන්නාසේ. ඉතින් ගියත් අංගෙන් පැත්තෙන් බලනකොට ඒක හොඳට වැටහෙනවා. නිති පන්සිල් වල ඉඳලා අටසිල් පොය දවසක් වගේ කරගෙන ගත කරන නිසා වැඩමුළුවක් ගත කරන හැමදාම පොය දවසක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒකෙන් හිත අලුත් කර ගැනීමක් දැනෙනවා. ඇඟට දැනෙනවා වෙනතට වැඩිය වෙනස් ජීවන රටාවකටපත් වෙනවා. ඊට පස්සේ මේ අපි මේ පැයේ කරන්න බලාපොරොත්තු වෙන දේ සුත අනුග්‍රහිතය නෙලන ලද මල් ටිකකට වැඩි කල පැවැත්ම සඳහා පැන් ඉසින්නාසේ ඒ භාවනා කරගෙන යනකොට බණ ඇහෙන්න සලස්වන්න ඕන. ඉතින් ඒ සඳහා අපට ਸਰුවඥ දේශිත වචන තියෙනවා, ශ්‍රාවක භාෂිත තියෙනවා, සංග්‍රහ ග්‍රන්ථ තියෙනවා. ඉතින් මේ මූලාශ්‍ර තුනෙන් කොයි එකක් හරි අපි ඉදිරින් තියාගෙන නිතර නිතර බණහෙන්න සකස් සලස්සනවා. තුන්වෙනි එක තමයි සාකච්ඡා අනුග්‍රහිතය. අපි දවල් පැයක් විතර ගත්තා වගේ අපිට තියෙන ග්‍රන්ථි ස්ථාන, ගැටළු ස්ථාන, අමාරු දේවල් අපි සාකච්ඡාවක ස්වරූපෙන් තමන්ට අදාළ තැනට අවධානය යොමු කරලා ප්‍රශ්න නගලා ඒකට උත්තර සැපයීමේ නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකේ ධර්ම සාකච්ඡාවකේ මෙහෙවන. ඉතින් මේ ධර්ම සාකච්ඡාවත් මේ ශාසනය විතරයි තියෙන්නේ. වෙන කිසිම තැනක ඒ දේශිත සුද්ධ ලියවිල්ල ප්‍රශ්න කරන්න අයිතියක් කාටවත් නැහැ. මේකේ සරුවච්චන්හන්සේ අපට සඳහන් කරලා තියෙනවා සරුවච්චන් වහන්සේ ගැනවත් විමසන්න නැතුව බාර ගන්න එපා. ධර්මයේ ගැනවත් විමසන්න නැතුව බාර ගන්න එපා. සංඝ රත්නයේ ගැනවත් විමසන්න නැතුව බාර ගන්න එපා. තමන්ගේ සීලේවත් විමසන්න නැතුව බාර ගන්න එපා. ඒ තරම් විශාල ශක්තියක් විමසුම් ඥානයකට ඉඩ දෙන්නේ මොකද මේකේ හංගන්න දෙයක් නැහැ. ඒ තරම පිරිසිදුයි මේක. අනික හැම දෙයකම තියෙනවා මොකද්ද ගුඩ ගතියක්. මොකද්ද গুপ্ত ගතිය තියෙන නිසා ප්‍රශ්න කරන්න දෙන්නේ අපිට තියෙනවා ප්‍රශ්න කිරීමේ හැකියාවක්. දැන් මේක ලෝකව්‍යාපී දෙයක් බවට පත් වෙලා තියෙනවා. මොකද හැම තැනම ඒ මත ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රශ්න කිරීමේ අයිතිය නැත්නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒ නිසා මේ ਸਰවඥ දේශිත ශාසනය විතරයි ਸਰවඥාන්සමේ දොර ඇරලා තියෙන්නේ. ඒ නිසා අපි ඒකටත් දවසේ වෙලාවක් ගන්නවා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කියලා. දැන් මේ විදිහට සීලෙන් සුතෙන් සකච්ඡාවෙන් අනුගහිත වුණාට පස්සේ අපිට පරියංග සක්මන් වශයෙන් සමත විපස්සනා වශයෙන් භාවනා කරන්න දාන්නවා ප්‍රශ්න එනකොට විසඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි සමතානුග්‍රහිතේ වශයෙන් සමාධිය වැඩිීමේ ප්‍රයත්න කරනවා. ඊට පස්සේ වැඩන ලද සමාධිය තුල ඉඳගෙන සමාහිත හිතකින් ලෝකේ ඇති හැටි දැකීම යථාබෝධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගැනීමේ ප්‍රඥා ශික්ෂාව කරනවා. ඒකට කියනවා ප්‍රඥානුග්‍රහිතය කියලා. එතකොට සීලානුගායිතේ සුතානුගායිතේ සාකච්ඡානුගායිතේ සමතානුගායිතේ විදර්ශනානුගායිතේ ප්‍රශ්න ප්‍රඥානුගායිතේ කියලා අපි දැන නොදැන මේ කාලය තුර තම තමන්ගේ ශාසනය වඩා ගන්න අභ්‍යන්තර ශාසනය වඩා ගන්න විශාල අනුග්‍රහයක් අපි කරනවා. ඉතින් ඒ කරන පිරිස දැන් මෑණිවරු දකින්නකොටම දන්නවා මේ මේ සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි මේ කීගේ අතර මිනිසෙක් කියලා භික්ෂුන් වහන්සේ නමක් දකින්නකොට ඒකෙන් සිල්ලඳ ගත්ත කෙනෙක් දකින්නකොට ඒ සාමාන්‍ය මිනිස්සෙන්ට මේ තමන්ගේ අභ්‍යන්තර සාසනය වඩා වැඩි ගැනීම සඳහා කටයුතු කරන පිස්ස දැකීම බාහිර සාසනෙත් ලොකු අසසිලා. ඒ බාහිර සාසනේ ඇස් රෝග නිවාරණය කරන දර්ශනයක්. ඒ නිසා අපි ඒක එච්චර සලකන්නේ අපි බලන්නේ අභ්‍යන්තර සාසන කටයුත්ත. නමුත් මම මේ වචනයක් එකතු කරේ ඒකට. ඒක බොහෝ දෙනාට ලොකු සාන්තිකර අවස්ථාවක්, සිත් සනසන අවස්ථාවක්. ඒක නිසා අපි පුළුවන් තරම් බලනවා. අපි මේ කටයුත්ත කෙරෙන අතර ඒ ඇහලා බලලා දැකලා සාදු කියන ඔක්කොටමත් පිනක් සිද්ධ වෙන විදියට නැත්නම් බාහිර සාසනයත් වැඩෙන විදියට කටයුතු කරන තැන් වලට අපි භාවනා මධ්‍යස්ථාන කියලා කියනවා. ඒව නැත්තම් අරණ්‍ය සීනාසන කියලා කියනවා. ඉතින් අපි මේ වගේ තැනක දැන් ඉන්නේ. එතකොට මේ අපි මේ කරන හැම අනුග්‍රහයකින්ම මේ දෙපැත්තේ වැඩිමක් සිදු වෙනවා. ඉතින් මම මේ මූලික හඳුන්වා දීමක් කරේ ඇයි බණ භාවනා කරන පිරිසකට බණ අහන්න සලස්වන්නේ කියලා. ඉතින් එහෙම අහන්න වටින්නෙත් නෑ මේ ප්‍රශ්නේ. නමුත් ඇත්ත වශයෙන්ම කියනවා නම් අද ගිහියෙක් ගත්තත් පැවිද්දෙක් ගත්තත් පුදුමාකාර ධර්ම දැනුමක් තියෙනවා. අපි දන්න සාමාන්‍ය මේ පොතේ පතේ දැනුම අපේ අත්තමුත්ත කාලවත් නැති විදිහට තියෙනවා. ඉතින් ඒ තියේදී ඇයි තවදුරටත් මේ බණ කියන්නේ? ඇයි තවදුරටත් ගියලා මේ වක් කරන්නේ? ඒක ප්‍රශ්නයක්. මේ මම අද පටන් ගත්තාම ඉතින් මේ වැඩමුළුව තියෙනකන් ලදලද හැමදාම මගේ මන කියනවා. මේ එකම දෙයක්වත් නාහපු දේවල් නැහැ. කිසිම කෙනෙකුට නාහපු දෙයක් ලැබෙන්නේ නැහැ. වෙනමනම් සේවයක් වෙන්නේ ධර්ම ධර්ම කොටස්, දාන්න ධර්ම කොටස් මේ භාවනාට යෙදීම සඳහා කොහොමද අනුග්‍රහ කරගන්නේ? ඒ පොතේ දැනුමක් නෙවෙයි. එහෙනම් නිකම් මූල ධර්ම දැනුමක් නෙවෙයි කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියන කාරණාව හැර නොදන්න කිසි දෙයක් ඇහි කියලා හිතන්න එපා. ඔක්කොම තියෙන්නේ දන්න දේවල්. නමුත් ඒක ගොනුවක් කරගන්නවා. අපි කරගෙන යන මේ සමතානුග්ගහිතේට විපස්සනා අනුග්ගහිතේට. විශේෂයෙන්ම මම ඉස්සරහින් තිබ මාත්‍රකාවට අපි මේ හරහා බැස්සොත් කතමේ පංච ධම්මා පහතබ්බා. සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නයක්. උන්වහන්සේ මේ ප්‍රශ්නේ අහන්නේ අපි මේ දේශනාවට මුල් කරගත්ත දසුත්තර සූත්‍රයේ මැද හරියේ. දසුත්තර සූත්‍රය අංගුත් මේ දීඝනිකායේ අන්තිමටම සඳහන් වෙන සූත්‍රය. ඒකේ තියෙන්නේ ප්‍රශ්න 10ක් අරගෙන තියෙනවා. කතමේ ඒකෝ ධම්මෝ බහු බහුකාරෝ කියලා බහු උඟක් උපකාර කරන එක ධර්මය මොකද්ද කියලා ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සේ අහනවා ඒක ප්‍රශ්නාවලිය උනට උඟක්ම උපකාර කරන ධර්ම දෙක මොකද්ද කියලා. ඊට පස්සේ අහනවා උඟක්ම උපකාරන ධර්ම තුන මොකද්ද කියලා. ඉතින් මේ ධර්මයේ ඥානීය නැත්නම් ධර්මයේ පිළිබඳ කුශාග්‍ර බුද්ධිමත් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේට විතරයි එහෙම ප්‍රශ්නයක් තියෙන බව තේරෙන්නේ මේ ශාසනයව දැනුම නෙවෙයි දැනුම ප්‍රස්ථාරගත කිරීම. ඒ වෙනත ඥාන ප්‍රස්ථාන කියලත් මේකට කියනවා. ඥාන විභාගය කියලත් කියනවා. ඊට පස්සේ ඒ බහුකාර්ය ධර්මය මොකද්ද? හාන භාගීය ධර්ම මොනවද? පහාණය කළ යුතු ධර්ම මොනවද? දත ඊතු ධර්ම මොනවද කියලා එක මොනවද දෙක මොනවද තුන මොනවද කියලා 10 10 කොටුවක් ඇඳලා කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ ආදි වශයෙන් බහුකාර ධර්ම 10යි හාන භාගීය ධර්ම 10යි භාවිත කළ යුතු ධර්ම 10යි පිටු දැකිය යුතු ධර්ම මේවයි කියලා සම්පූර්ණ 100 කොටුවක් ඇඳලා තියෙනවා ඒ කාටවත් අභියෝග කරන්න බෑ ඒ නිසා අපිට ඒක දකින්නකොට තේරෙනවා මේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා ඒ සරුවච්චන් වහන්සේ නමක් දේශනා කරන මේ ඥාණය මේ විදිහට ප්‍රස්ථාරගතකරනද එසේ මෙසේ අධිකාරී ශක්තියක් එදේ මෙසේ සද්ධාාවක් එසේ මෙසේ විශ්වසනීය භාවයක් එසේ මෙසේ අපි කෙරේ අනුකම්පාවක් තිබුණ කෙනෙකුට මිස කරන්න බෑ මොකද අපට තේරෙනවා මේ අපේ වැඩේ කරගන්න තරම්වත් මේක ගැට ගහ ගන්න බැරුව තියෙද්දී මේ 2560ක් ගත වෙච්ච තැන මත්තේ පහළ වෙන විනීය ජනතාව වෙනුවෙන් කල්පනා කරලා මේ ප්‍රස්ථාර කරලා කටපාඩම් කරවලා අද දක්වා අප කරේ අප අප දක්වා අපේ પરම්පරාව දක්වා ගේනවයි කියන එක කොච්චර අමාරුද කියලා දැනගන්න පුළුවන් අනිකුත් ශාසනවල වෙලා තියෙන විලෝපන දිහා බලනකොට. ඒ වගේ පොත් දවසින් දවස මාරු කරනවා. මාරු කර කර කාලයට ගැලපෙන විදිහට වෙනස් කරනවා. දැන් මේකේ දැන් මේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන මේ දසුතර සූත්‍රය ගත්තොත් එක ඇලපිල්ලක් වෙනස් කරොත් සම්පූර්ණ ප්‍රස්ථාරයේ උඩුගටකුරු වෙනවා. එක ඇලපිල්ලක් එක පාපිල්ලක් වෙනස් කරන්න බෑ. එහෙම උන්වහන්සේ එහෙම කරලා තමයි මේක සිද්ධි කරලා සිද්ධි කරලා එදා මෙදාතුර තේරවාදයේ රැකගෙන ආපු මේ මහා ස්වාමීන් වහන්සේලා මේව කටපාඩම් කරලා වචනයක් හරි වැරදිලා වයන්න වෙනුවට ඡයන්න ලියවිලා තිබුණොත් බයන්න වෙනුවට හයන්න වෙනුවට භයන්න ලියවිලා තිබුණොත් ඒ පුස්කොළ පොතේ යටිල් ලියනවා මේක හයන්නක් තිබුණා භයන්නක් තිබුණා කියනවා මිස ඒ හයන්න අයින් කරලා භයන්න දාපන් කියන්න කවුරක්වත් ඉදිරියපත් දෙන්නේ. ඒකට පාඨාන්තර කියලා තියෙනවා. දැන් උනත් කියවන්ට ත්‍රිපිටක පොත්වල බුද්ධ ජයන්තියේ ඒ පාඨාන්තරයක්වත් හොඳටම පේනවා මේ පුස්කොළ පොත ලියනකොට ඉරක් ඇදෙනවා අර පුස්කොළේ නාර ටික කැඩෙනවා. කැඩනකොට වයන්න ඡයන්න වෙනවා. එහෙම නැත්නම් හයන්න බහයන්න වෙනවා. ඒ වැරදිලා කැඩිච්ච නාරටිවත් හදන්න යන්නේ නැහැ. මොකද ඒ තරම් ගෞරවයෙන් මේක ධර්ම ගෞරවයට රැකගෙන ආවා. ඒ රැකගෙන එනකොට මේ අහන ප්‍රශ්නේ බණ භාවනා කරන්නෙක් විසින් යෝගාවචරයෙක් විසින් එහෙම නැත්නම් චේතෝඵල සමාපත්තිය සමාපatti ඥානය ලබා ගැනීමට කලසු කරන කෙනෙක් ප්‍රඥා ඵල සමාපatti සමාපatti ඥාන කටයුතු කිරීම කෙනෙක් කටයුතු කරන කෙනෙක් ප්‍රහාණය කළ යුතු එහෙම නැත්නම් එයා සඳහා තියෙන දුරු කළ යුතු ධර්ම පහ කියලා එක ප්‍රශ්නයයි තියෙන එක උත්තරයි තියෙන සාසනය දෙකක් නැහැ ඒක නිසා පහාන පහතබ්බ ප්‍රහාණ කළ යුතු ධර්ම එකේව තියෙනවා දෙකේව තියෙනවා තුනේව තියෙනවා හතරේව තියෙනවා පහේව තියෙනවා ඒ පොත දිගට බලනකොට පෙනේවි පහේ ධර්ම ප්‍රහාණ කළ යුතු පහේ ධර්ම දෙකක් නෑ මේ ශාසනය එකයි ඒක නිසා සාරිපුත්‍ර සෝවාන්සේ අහනවා පිරිසකින් ප්‍රහාණ කළ යුතු ධර්ම පහ මොනවාද කියලා ඒ අහන්නේ පිරිසකින් උත්තර ගන්න නෙවෙයි හැබැයි පිරිසට ඉඟියක් දෙනවා උඹලා මතක තියාගන්නilla ප්‍රහාණ කළ යුතු ධර්ම පහේව දෙකක් නෑ මේ ශාසනේ එකයි. ඒ නිසා කවුරු හරි මේ ප්‍රශ්නේ අහුවොත් උත්තරේ එකයි. මොකද්ද උත්තරේ? පංච නීවරණානි. නීවරණ ධර්ම පහ. ඉතින් ඒකෙදී අර කාරණාවක් ඉදිරිපත් කරන්න ඕන වෙච්චාම හරියටම ඒ කාරණාවට ඇඟිලි දෙක කළ මෙන්න මේකයි කියලා ඇහැට ඇඟිල්ලෙන් අන්ලා කියනා වගේ උගන්වීමක්. මේ ඉගැන්වීම වෙන මොනම ශිල්පයකවත් හිතන්න එපා. මොනම තැනකවත් නැහැ. ඒ මොකද මේක සාරුවච්චයි. මේක නෛර්යානිකයි. ඒ නිසා ඒවා කියවනකොට ඒවා ඉගෙන ගන්නකොට තේරෙනවා මේ අපුස්කොළ පොතේ ඉඳි ඉස්සර වෙලා ඒ ස්වාමීන් වහන්සේලා කටපාඩම් කරගෙන ඇවිල්ලා තියෙන්නේ හරියට මණිකක් රකින්න නාගරාජෙක් වාගේ අරසකල තියෙනවා. දැන් අපි ළඟට එනකොට ඒ අපි પરම්පරාවට කරන ගෞරවයක් වශයෙන් අපි මා මොනක්වත් වෙනස් කරන්න යන්නේ වෙනස් කරන්න අපිට අයිතියක් නැහැ. ඒක ඒක සිද්ධ වෙලා තියෙන්නේ. පණ පිහිටවලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි අද මේ වැඩමුළුවේදී මේ අද දවසේ ඉදිරිපත් කරගන්න මාතෘකාව තමයි පංච නීවරණ. ඉතින් මෙතන ඉන්න කවුරක්වත් මං හිතන්නේ ඒක කවදාකවත් අහලා නැති දෙයක් කියලා. කවුරුත් වගේ දන්න දෙයක්. නමුත් අපි උත්සාහ කරන්නේ අපි ළඟ තියෙන මේ මූලධර්ම දැනුම පොතේ දැනුම නැත්නම් සුත්තමේ ඥානය කොච්චරක් මේ අපි ගන්න ගන්න හුස්මකට සම්බන්ධද? අපි මේ තබන තබන පියවරකට සම්බන්ධද? අපි වෙනස් කරන ඉරියව්වක් පාසා මේක කොහොමද අපිට සම්බන්ධ වෙන්නේ කියලා දැනගන්න උත්සාහ කරන්න. ඉතින් ඒක නිසා අපි මේ වැඩ කටයුතු කරන ගමන් වාඩි වෙලා හුස්ම ගන්න ගමන් ඇවිදිනකොට පියවරක් පියවරක් තබන ගමන් අතපය හොදන ගමන් අතට පයි නමන දිගාරන ගමන් බලන ගමන් අහන ගමන් ගන්ධ රස පහස විඳින හැම වෙලාවකම මේ ප්‍රහාණ කළ යුතු ධර්ම පිළිබඳව අපිට කොච්චර කවදියක් තියනවද? එළඹ සිටි සීහක් තියනවද? අප්‍රමාදීද කියලා කි බැලුවොත් අපි මෙතන ඉන්නේ දෙන්නේගේ සමාන නැහැ. ඒ නිසා මේ තනං හරියට ඇඟි ඇහැට ඇඟිල්ලෙන් ගන්නවා වගේ කියලා පෙන්වන මේ ධර්මයේ උනත් එක එකනා ක්‍රියාවත් කරලා බලනකොට ඒක විශාල කතන්දර රාශියක් මේකේ තියෙන. ඒ නිසා සජීවීකමක් තියෙනවා. අපිට මේකයි දත යුත්තේ කියලා ගොනුවක් පෙන්නනවා යොමුවක් පෙන්නනවා මානසිකාරයක් පෙන්නනවා නමුත් ඒක එක එකනට තේරෙන ප්‍රදේශේ ඇහෙන ප්‍රදේශේ සුතමේ ඥානයේ වශයෙන් වැටෙන ප්‍රදේශේ වෙනස් ඊට පස්සේ ඒක ධාරණය කරගන්න ප්‍රදේශය අපේ අපේ චලිත ලක්ෂණ අනුව වෙනස් අපේ අපේ රුචි අරුචිකම් අනුව වෙනස් අපේ අපේ කර්ම ශක්තිය අනුව වෙනස් උපනිෂේ සම්පත්තිය අනුව වෙනස් එනිසා අපි එකම ධර්ම මණ්ඩපයේ ඉඳගෙන බණ අහනවා බණ ඇහුවට අපේ කන් වලට ඇහෙන්නේ වෙන් වෙන් වශයෙන්. ඒ වගේම ඇහිච්ච දේවල් හිතේ හිටින්නේ අපේ පෙරහනේ හැටියට තමයි. අපිට වැටෙන දේවල් අපි පෙරලා පාවිච්චි කරන්නේ. හැලලා පාවිච්චි කරන්නේ. ඉතින් මොනවා හැලෙනවද මොව හැල්ල ඇතුළට යනවද මොනවා හැල්ල පිට වෙනවද කියන එක අපි දන්නේ නැති පෙරහනක මේක හැලෙන්නේ. ඒක නිසා අපි මේ ධර්මදේශනාවෙන් පස්සේ අපි ඔක්කොම එකතුලා ආය සම්මන්ත්‍රණයක් තියලා බැලුවොත් මොනවද බණට කිව්වේ කියලා 10 දෙනෙන් 10ක් කිව්වා. හිතේ තියාගත්ත ඒවා දහ කාර්යයි. ඉතින් මේක නැවත නැවතත් කිරීමෙන් තමයි අපට මේ දෝෂ මගහරව ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ හාන භාගී හාන ධර්ම කොටස් කී ලක්ෂ වාරයක් සාකච්ඡා වෙලා ඇද්ද. එහෙම එහෙම තමයි අපි දක්වා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිත් උත්සාහ කරනවා බහතෝරණ දරුවෙක් වාගේ යන්තම් වැටි වැටි ඇවිදින පුංචි බබෙක් වාගේ නොදන්න ශිල්පයක් ඉගෙන ගන්න කෙනෙක් වගේ දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න වැඩිහිටියෙක් වගේ මේක පුළුවන් තරම් අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න. ඉතින් සම්බන්ධ කරනකොට මේ නීවරණ ධර්ම පහ ගැන ක්‍රම දෙකකට ළඟා වෙන්න පුළුවන්. ඒ ක්‍රම දෙක sannivedanayee ඉතාමත්ම වැදගත්. මම නැවතත් කියන එක ඉතාමත්ම වැදගත්. මොකද්ද? මේ නීවරණ පහේම තියෙන පොදු ලක්ෂණක් තියෙනවා. එක එක නීවරණයක තියෙන පෞද්ගලික ලක්ෂණයක් තියෙනවා. ඒක නිසා නීවරණ ධර්ම අනිකුත් ධර්ම වලින් වෙනස්ස හිටගන්නේ ඒ ඔක්කොගෙම පොදු ලකුණක් තියෙන නිසා. නමුත් ඒක ඇතුලේ පහක් තියෙනවා. ඒ පහේ එකිනෙකට වෙනස් ලකුණුත් තියෙනවා. ඒ නිසා මේ නීවරණ සම්බන්ධයෙන් මේ හඳුන්වා දෙන නීවරණයට පොදු ලකුණු මොනවාද? එක එක නීවරණයකට අදාළ පෞද්ගලික ලක්ෂණ මොනවද කියන එක මම මේ ඉදිරියට ගන්නේ මේ හැම කමටහනකම ආනපනෙ ගත්තත් බිම්බීම හැකිලිම ගත්තත් වමත වුණ වශයෙන් තක්මන ගත්තත් ඉදින්දා වැඩ කරන්න ගත්තත් ඔය මතුවෙන හැම අරමුණකම පොදු ලකුණුත් තියෙනවා පෞද්ගලික ලකුණුත් තියෙනවා. අපේ sannivedanaya අපි මේවා කිසිදාක අඳුනගන්නේ ඔක්කොම එක මල්ලේ දාගෙන පිටිගේ බලා මල්ල වගේ කතා කරනවා කතා කරනවා කිසිම එල්ලයක් නැහැ. කිසිම ගොනුවක් නැහැ. ඒක නිසා අපිට කියන්න ඕන දේ කියුණාක් දන්නෙත් නැහැ. අහන පාර්ශවයේට sannivedana උනාක් දන්නෙත් නැහැ. අපි ඉන්නේ නම් sannivedana යුගයක IT ටෙක්නොලොජි තියෙන යුගයක අද විතර පිස්සු කෙලින ලෝකයක් යුගයක් මානව ඉතිහාසෙම නැහැ. ඒ මොකද මේ කිසිම කාරණාවක එල්ලෙට කතා කරන ගතියක් ආර්යයන් වහන්සේකට කෙනෙකුට හැර බුදු කෙනෙකුට හැර කාගවත් නැහැ. අපි කතා කරන්න ගියාම කාටද කතා කරන්නේ මොනවද කතා කරන්නේ මොකද්ද sannivedanaya කරන්න හදන්නේ කියන එක දන්නේ නැහැ. ඒ නිසා ගොඩාක් කතා කරාට sannivedanaya වෙන්නේ නැහැ. ඒකට හේතුව අපි මේ කතා කරනකොට මේ පුද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ කියන එක වෙන් කර ගන්න තරම් අපේ මනසේ එකලාසයක් නැහැ. අපි මේ තේරම එක මල්ලේ දාගන්න. දැම්මට පස්සේ අවුල් වෙනවා. ඒ නිසා අපි මේ වැඩමුළුව පුරාවට උත්සාහ කරමු. මේ නීවරණ ධර්ම වල තියෙන පොදු ලක්ෂණ මොනවාද? ඊට පස්සේ පහක් වශයෙන් තියෙන නීවරණයන්ගේ එකිනෙක වෙන් වෙන පෞද්ගලික ලක්ෂණ මොනවද කියලා ගත්තොත් මම කැමති ඉස්සල්ලාම පටන් ගන්න වෙලාවේ මේ නීවරණ සියල්ලටම පොදු ලකුණු අපි තේරුම් ගන්න. එහෙම මේ නීවරණ ධර්ම පොදු ලක්ෂණ වශයෙන් බලන්න ගියාම ਸਰුවච්ච දේශනාවේ කෙලෙස් ಜಾති තුනක් කෙලෙස් භූමි තුනක් සාකච්ඡා වෙනවා. එකක් තමයි වීතික්කම භූමිය දෙක පරිඋත්තාන භූමිය තුන අනුසේ භූමිය. අපේ හිතේ කෙලස් වැඩ කරන මට්ටම් තුනක් තියෙනවා. හරියට මඩ ටිකක් වීදුරුවට දාලා කලත්තු කෙරුවොත් ඒකේ බොරළු තියෙනවා. වැලි ලুকু කැට. ඊට පස්සේ මඩ තියෙනවා. ඊට පස්සේ රොන් මඩ තියෙනවා. හොල්ලලා නතර කරපු ගමන් බොරළු ටික තැම්පත් වෙනවා. මඩ ටික තැම්පත් වෙන්න උඟා කල් යනවා. ඒ වුණත් කලල් මඩ සුමාන ගානක් යනවා. හිතක් තැම්පත් වෙන්න හදනකොට ඉස්සල්ලාම වෙන්නේ නැත්නම් වෙන්න ඕනේ අර රළු පරළු බොරළු ටික තැම්පත් වෙනවා. ඊට පස්සේ මඩ තැම්පත් වෙනවා. ඊට පස්සේ කලල් මඩ. ඉතින් මේ වගේ අපට ඒ ඒ නිදර්ශනයත් කෙලෙස භූමි ගැන කතා කරනකොටත් කියන්න පුළුවන් භාවනා ජීවිතයකට ගත කරන නැත්නම් ආධ්‍යාත්මයට හිත කය යොදවපු මිනිස්සෙගේ පළවෙනිම පරිඋත් මේ වීතිකම භූමිය අර රලු ගොරෝසු බොරළු වගේ. ඒක පටන් ගන්නකොටම තැම්පත් උනේ නැත්තම් මේ භාවනා ගමනක් කරන්න බෑ. ඒක තැම්පත් වෙනවා. තැම්පත් වීම අවශ්‍යයි. මඩ තැම්පත් වීම න්‍යාය ධර්මයක් ඒක. ඒකේ පංසු දෝවන වගේ සූත්‍රවල සරුවචන්සේ පෙන්ලා දීලා තියෙනවා කෙලස් මට්ටම් වැඩ කරන්න හැටි. ඉතින් මේ කෙලස් මට්ටම් තුන මේ ලීලට එක විදියක්, චම්පට එක විදියක්, කමලට එක විදියක්, බානුමතිට එක විදියක් නෑ. ඔක්කොම ඔකම තමයි. කාට වැඩ කරත් ලීලයි, කමලයි, චම්පයි රේකයි කාටත් මේක දත යුත්තක්. ඒ නිසා මේ මගේ කෙලෙස් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ කෙලෙස් කියන මාතෘකාව. කෙලෙස් කියන මාතෘකාවේ මට්ටම් භූමි තුනක් තියෙනවා. මෙතන ගොඩාක් ඇති සරුවච්චන්හන්සේ දන්න. නමුත් මේ වැඩ කරන කෙනාට ප්‍රායෝගිකව හිතේ තියාගෙන වැඩට දාන්න පුළුවන් සරල නැත්නම් ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් ගාහනකට බස්සලා උගන්වන්න තමයි සරුවචනාසිකේ තියෙන කරුණාව. උන්වහන්සේ උගන්වන වීතික්‍රම කෙලෙස් නැත්නම් වීතික්‍රම භූමි කියලා කියනවා. ඊට පස්සේ පරිඋත්තාන කෙලෙස් පරිඋත්තාන භූමි අනුසය කෙලෙස් අනුසය භූමි. දැන් මේ තුන ලෙඩ තුනක් කියලා හිතාගත්තොත් මේ ලෙඩ තුන බේත් තුනක් බුදුහාමුදුරෝ දෙනවා. මේ වීතික්‍රම කෙලෙස් වලට සීල ශික්ෂාව කියන බේත දෙනවා. ඒක හරියට තැම්පත් කලවම් කරවුවාට එකක් තිබ්බ ගමන් ඒ බොරළු ටික තැම්පත් වෙන්න වගේ සී භාවනාවට යන කෙනා මේ වීතික්‍රම කෙලස් ගැන දැනගෙන තියෙන්න ඕනේ. එයා සීලයකට වග වෙන්න ඕන. ඒකට කියනවා සදාචාරාත්මක වගවීමක් කියලා. යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ බණ භාවනා ජීවිතයක මුළු හදින් මුළු කයින් වැඩ කරනකොට මම සීල ගණන් ගන්නෑ කියලා ඉතින් යාට මේ හොඳ අතිවාරමක් නැතුව මේ තට්ටු ගෙවල් ගහන්න හදනවා කියලා කතන්න හදන. තට්ටු ගෙවල් ගහනකොට පළවෙනිම දේ තමයි අතිවාරම. දැන් අතිවාරම දැන් මේ ගොඩනැගිලි පේන්න නැහැ. මේ ගොඩනැගිල්ල හදන දවසේ ඉස්සලා මේ අතිවාරම් කපපු දවසේ මෙතන තිබුණේ ගවර වලක්. ළඟට එන්න බෑ. කුණු ජරා ගොඩක් තිබ්බේ. ඒකේ වලවල් කපලා බැහැලා මුල්ගල් තියලා අත්තිවාරම් මැදලා පොළොව මට්ටමට ගණ්ඩ ගියාම ගේ හදලා ඉවරයි වගේ. ඒ තරම්ම විශාල වැඩ කොටසක් අපි දන්නවා මේකේ තට්ටු ගණන් වදින නිසා ගහපු අත්තිවාරම බලනකොට හිතනවා ඇයි හද්දියේනේ මෙච්චර මේ මේකට වියදම් කරන්න කියලා. ඒ උඩට උඩට ගොඩනැගිලි ගහන්න යනකොට යත්තිවාරම දැම්ම වගේ ඊටතදී මේ අත්තිවාරම වේදන් කෙරුවට පෙනුමක් නැහැනේ. ඒක පොළොවේ යට තියෙන දැන්. අලුතෙන් හදනකොට නම් පේනවා. ඒ වගේ අපි මේ සීලය අපේ ගත කරන ආධ්‍යාත්මික ජීවිතයේ අතිවාරම වගේ වසංගගෙන ඉන්න ඕන. කියා බණ්ඩ යන්න එපා. කාටවත් කියා බණ්ඩ ඕන කමක් නැහැ. හැබැයි කියා බෑවේ නැතුවට සීලේ නැත්තම් ගොඩනැගිලි හැදිලා නැහැ. කවදාකවත් කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ වීතික්කම කෙලස් ගැන පොඩ්ඩක් අපි සාකච්ඡා කරන්න වෙනවා. මේ නීවරණ ධර්ම කියලා කියන්නේ පරිඋත්ථාන කෙලෙස් උඩ මැද තියෙන එකට. ඊට එහයින් ගිය කොටස අනුසය කෙලෙස්. එතකොට මේ මැද තියෙන නීවරණ ධර්ම කියන පරිඋත්ථාන කෙලෙස් වලට දීපු බේත සමාධි ශික්ෂාව. තවපොඩක් අපි ඉස්සරහට ගියොත් ඊට එහා තියෙන අනුසය කෙලෙස් වලට මේක වෙන කිසිම සාසනයක් කතා කරන්නේ නැහැ. මේ අනුසය කෙලෙස් කතාව අද ලංකාවෙත් කතා කරන්නේ මොකද අපිට මේ සීලෙවත් රැක ගන්න බැරි අමන තකතිරු මරි මෝඩ බෞද්ධයෝ ඉන්නේ. ඒ ගැන අපි මෙතෙන්දි නිකන් නරක වචන පාවිච්චි කළා මොකටද මේ බණත් සෞතු කරගන්නේ. ඒ කතා නොකර අතාරින්. හැබැයි මේ සීල් ලකින කට්ටිය නිවන් දැකලා කියන්න හදනව නෙවෙයි මම මේ. ඒක අවශ්‍ය දෙයක්. ඊට පස්සේ පරිඋත්ථාන කෙලෙස් කියන්නේ නීවරණ. ඒකට කියනවා සමාධි ශික්ෂාව. ඊට පස්සේ තියෙන අනුසය කෙලෙස් වලට ප්‍රඥා ශික්ෂාව. එතකොට මේ බෙහෙත් තුනක් තියෙනවා ලෙඩ තුනක් තියෙනවා. දැන් අපි මේ ලෙඩ රෝග ලක්ෂණ අඳුරගත්තොත් අඳුරගන්න ඉස්සෙල්ලා තවත් වාක්‍යයක් මම කියන්න ඕනේ. ඒ ඔය බුරුම පඬිස්වාංශ දැන් අපවත් වෙලා ආද වෙනකොට දවස් 8යි. උන්වහන්සේ කියලා දෙන දෙයක් තමයි මේ පරියුත් වීතිකම කෙලස් වලට තියෙන බේත සීල ශික්ෂාව. සීලේ 100ට 100ක් රැක්කත් පරිඋත්ථාන කෙලස් නැති වලට බේතට ලෙඩේට කිසිම ගුණානිසංශයක් ලැබෙන්නේ නැහැ. සීල ශික්ෂාව රැක්කොත් ආනිසංස වශයෙන් ලැබෙන්නේ පරිඋත්තාන කෙලස් කියන රෝගේ ඇර මේ නෑ අනුසය විතිකම කෙලස් කියන රෝගේ ඇර පරිඋත්තාන කෙලස් වලටත් අනුසය කෙලස් වලටත් සීල ශික්ෂාවෙන් කිසිම ගුණයක් ලැබෙන්නේ නෑ යම් කෙනෙක් සීල ශික්ෂාව රැකලා ඒකේ පරිඋත් විතිකම කෙලස් දුර වෙන බව මේ ජීවිතේම අත්දකලා එයාට තේරුණොත් මේ කෙලෙස් මේ තාම බර ගොරෝසු බොරළු වගේ තියෙන එක දැන් වැඩ කරගත්තට තව මට්ටම් දෙකක් තියෙනවා. ඒ දෙක හරියනකම් අපිට මිනිස්සයා කියන්න බෑ. ඒ නිසා manussකම ඇතිකරන්න හික්මීම ඇතිකරන සීලාචාර වෙන්න ඉදිරියට යන්න ඊගාව කෙලෙස් පන්ති මොකද්ද කියලා ඉගෙන ගත්තොත් අපි ඉබේම ආධ්‍යාත්මික වෙලා ඉවරයි. ඒකට දෙන බේත් තමයි සමාධි ශික්ෂා. සමාධි ශික්ෂාවෙන් සීල ලෙඩේට බේත් දුස්සීල ලෙඩේට බේත් ගන්න බෑ. සමාධි ශික්ෂාවෙන් බෙහෙත් දෙන්නේ පරිඋත්තාන කෙලෙස් වලට විතරයි. එහෙම නැත්නම් නීවරණ ධර්ම වලට විතරයි. ඒක අනුසය කෙලෙස් කියන ශේෂ්ත්‍රයට අදාළ නැහැ. අනුසය කෙලෙස් සීල සමාධිය සීල 100ක් ගියත් අනුසෙන් දශම ස්ථානයක්වත් අඩු කරන්න බෑ. ඒ නිසා මේ සීල ශික්ෂාව සහ විතික්‍රම කෙලෙස් සමාධි ශික්ෂාව සහ පරිඋත්තාන කෙලෙස් ප්‍රඥා ශික්ෂාව සහ අනුසය කෙලස් කියන එක හරිම විද්‍යානුකූල ක්‍රමයකට වැඩ කරන්නේ. Taman හරියටම මේ කෙලෙසි දැනගෙන ඒ බෙහෙත දුන්නොත් මෝල් ගහෙන් කිරි ගහකට ඇන්න වගේ සනීප වෙනවා. ඉතින් අපි ඔయిత යට මට්ටමක් නේ දැන් අපි බෞද්ධයා වශයෙන් මේ දාණයට තියලා තියෙන්නේ. දාන සීල භාවනා කියලා කියන්නේ. මේ දාන කුසලයෙන් දාන කුසලයේ කොච්චර කෙරුවත් කෙලස් කැපීමේ වැඩපිළිවෙලක් වෙන්නේ නැහැ. ඒක නිසා අද තියෙන ක්‍රමේ හැටියට බොහෝ දෙනෙක් ඒ දාණය පිළිබඳ සැදී පැහැදී කටයුතු කරනවා අපි ඒක හිතනම ආචාර කරනව නැත්නම් අපටවත් දාණය හම්බ වෙන්නේ ඒ ලැබෙනවා. නමුත් ඒක මේ කෙලස් පිළිබඳව, පෞරුෂත්වයේ පිළිබඳව, රුචිජකම් පිළිබඳව මොනම වෙනසක්වත් වෙන්නේ ඒක නිකන් වාහනයක නිකන් පේන්ට් එකක් දුන්නා වගේ විතරයි. කිසි වෙන ගුණයක් එන්නේ නැහැ. ඉන් එහා තියෙන තුනක් එහෙම තමයි ත්‍රිශික්ෂාව කියලා කියන්නේ. ශාසනයේ හෘදේ වස්තු වගේ. ඒ තුනේ මෙපිට ශාසනයක් තියෙනවයි කියලා හරි හිතුවනම් ඉතින් ඒක මම හිතනවා බොහෝ දුරට මිත්‍යා දෘෂ්ටියට බරයි. මේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වලින් මෙපිට ඒ තුනෙන් මෙහා තියෙන වැඩ ගොඩාක් අපි අද සාසනික නාමයෙන් කරනවා. මේක තමයි අවුරුදු 2600ක් පරණ වෙනකොට මේ වැඩ පිලුණු වෙන ලකුණු. ඔය කිසිම දෙයක් ආර්ය අෂ්ටාංග මාර්ගේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා විතරයි. සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවලත් නැහැ. ඉතින් ඒක නිසා ශාසනය තේරුම් අරගෙන ශාසනය කටයුතු කරන කෙනා ඒකට අර මොන්ඩිසෝරි පන්තිය වගේ දානීය හරහා අපි සත්පුරුෂය අඳුර ගන්නවා, කලයුතුන කලයුතු අඳුර ගන්නවා. නමුත් ඒ ජීවිතය සීල ශික්ෂාට, සමාධි ශික්ෂාට, ප්‍රඥා ශික්ෂාට දෙලා නැත්තම් ඒ කිව්වට ටිකක් අමිහිරි තිරිසනෙක් එක්ක වෙනසක් නැහැ. කොච්චර දන් දීම කටයුතු කරුවත් එහෙමනම් බැල්ලිය දරුවකට කිරි දෙනකොට කොච්චර දාන කුසලයක් පිරෙනවද? ඒ මේ බැල්ලියෝ මන් බල්ලොත් දැකලා තියෙනවා. පැටව ලොකු වුණාට පස්සේ හොන්ට රසමසවලු කාලා ඇවිල්ලා පැටව ඉස්සර වමන කරනවා. එඳා ඒ පැටව කනවා ඒක. ඒක භාගෙට දිරූප ආහාරයක් වගේ. කරන්න බෑ. කාටවත් කරන්න බෑ. නමුත් එතන ශික්ෂාවක් නැහැ. එතන සාසනයක් නැහැ. ඒක නිසා මේ දාන කුසලය හොඳයි. ඒ කියන්නේ කිසි කටඇරලා කියන්න හොඳයි කිය. නමුත් එහි ශික්ෂාවක් නැති නිසා කිසිම yaadෙන ගැඹුරකට පෞරුෂත්ව වෙනස් වීමට බලපාන්නේ සීල ශික්ෂාව ඒ අතින් බලනකොට පරිඋත් ทาน කෙලස් එක වැඩ කරනවා. ඇත්තටම කියනවා පුද්ගලයාගේ රුචර්ජ් කංගල් වෙනසක් බලපන්නම සමාජයට විශාල වෙනසක් කරනවා. ආචාර ධර්ම පැත්තෙන් සදාචාරයේ පැත්තෙන් සීලේ තියෙනවා නම් දෙවියොත් ඊර්ෂ්‍යා කරන තරම් යම්කිසි සමාජයක යම්කිසි පවුලක යම්කිසි පන්තියක යම්කිසි සභාවක සීලේ තියෙනවා නම් දෙවියොත් ඊර්ෂ්‍යා කරනවා ඒක තමයි අපි ගැම්ම ගන්න තැන සිල්ලතුන් සිල්ලතේ සීලේ හරහා නමුත් පුද්ගලයා තුල වෙනසක් ඇති නොවි තියෙන ඉඩ තියෙනවා තාමත් එහෙම නැත්නම් මේ වීතික්‍රම කෙලෙස් දුරුවන් කරාට නැත්නම් සිල්වන්ත වුණාට පෞරුෂත්ව වෙනසක් වෙන්නේ අපි මේ ශාසනය මේ වෙනකොට යම් ප්‍රමාණයකට දාන සීල දෙක කරලා ඇති. නැත්නම් අපිට මේ වගේ ජීවිතයක් අපිට ලැබෙන්නේ නමුත් අපි මේ ජීවිතේත් ඒ දෙකම මැරුණොත් අපි ගినాපු ශේෂයෙන්ම අරගෙන තමයි ඊගාවාත්මයට යන්න ඒක නිසා පරිඋත් ทาน කෙලෙස් දන්නවනම් සීල ශික්ෂාව දන්නවනම් සීල ශික්ෂාවේ යම් ප්‍රමාණයක අතවාසියක් ලැබිච්ච කෙනාට මේ ඊගාවට තියෙන පාඩම් පන්ති පරිඋත් ทาน කෙලෙස් එතන මේ සමාධි ශික්ෂාව යට ඊගාව මේ පන්ති සමත් වෙච්චාම ඊගාව පන්තියේ විෂය නිර්දේශය සහ ප්‍රශ්න පත්‍රය ලැබෙනවා. ඉතින් අර පළවෙනි පන්තිවත් පාස් වෙන්න බැරි කෙනාට මේක අමාරුයි. දෙක සීල ශික්ෂාට වැඩිය සමාධි ශික්ෂාව ඒකාන්තයෙන් අමාරුයි. සීල ශික්ෂාදී හම්බෙන කෙලෙස් වලට වැඩිය මේ කෙලෙස් සියුම් ගොරෝසු නෑ සියුම් ඒ සියුම් නිසා සමාධි ශික්ෂාව අමාරුයි ඒක නිසා යම් කිසි කෙනෙක් ඉල්ලගෙන ගන්නවා මිස සීල ශික්ෂාවවත් පටවන්න බෑ සමාධි ශික්ෂාව මොනම තාරින්වත් කාටවත් කාටවත් පටවන්න බෑ යම් කිසි කෙනෙක් ඒක තමන්ට පණවා ගත්තොත් තමන්ට ඒක පටව ගත්තොත් උන්දට කීත හැකි බෞද්ධ ශිෂ්ටාචාරය දන්න මිනිස්සෙක් කියලා manussකම, මෙලෙක් ගතිය, මහත්ම ගතිය දන්න කෙනෙක් වෙන්න නම් ඒ ශික්ෂා විහිං පටව ගන්නවා. ඉතින් ඒකට සාමාන්‍ය කාමභෝගී පුද්ගලයා හිත කියන්නේ මේ අන්නවශ්‍ය ශික්ෂාපද ඔළුවේ තියාගෙන තමන්ගේ gedara හිරගයක් කරගන්න. තමන්ගේ ජීවිකාව හිර හිරකාරයක් කරගන්න මොකටේ? මෙච්චරල මේ තැප විඳගෙන ඉන්න පුළුවන් කාම ලෝකයක් තියේදී මොකටද මේ පවරගන්නේ පටවගන්නේ කියලා. ඉතින් ඒක නිසා පරිඋත්ථාන කෙලස් එක්ක වැඩ කරන්න යන මිනිස්සයාට කාමභෝගී පුද්ගලයා දෙන නම්බුනාමේ තමයි භාවනා පිස්ස කියන්නේ. ඒ වංශ දකින්නට භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා කියනවා. මොකද මේ මෙච්චර ලස්සන කාලබිල විශේෂයෙන්ම රැයට කාලා බුදියා ගන්න පුළුවන් වෙලාදී රැයට නෝක භාවනා කරනවා කිව්වම් පිස්සුනේ. ඊවන්සට පිස්සුනේ අයි හද්දියනේ මේ මොන කරදරයක්ද මේ? ඉතින් ඒක තියෙන කාලේ ඔය 1940 ගණන් වල 30 ගණන් වල ඒ කාලේ භාවනා කියන වචනේ අඳුන්ලා දෙන්න ගිහිල්ලා ඒ සිල්ලොතුන් ගුණවතුන් පුදුමාකාර නිന്ദා රාශියක් වින්දා. අද මේ වගේ ඉඳගෙන ඉන්න පරිසරයක් එදා හීනකින්වත් හිතන්න බෑ. මේ නෑ මේ මේ ස්වභාවේ නෑ ඉච්චර වැඩි මල් ඇත්තෝ. හිතියානම් දන්නවා භාවනාවක් කරන්න යන මිනිස්සයාට පිස්සා කියලා තමයි කියන්නේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා කෙලපිරිච්ච padikkamakට තරංග සලකන්නේ කියලා භාවනාව. ඒ මොකද කරන්න බෑ. බැරි දේවල් මොකටද කරන්න කියලා. ඒ නිසා පරිඋත්ථාන කෙලෙස් වලට යන්න ඉස්සෙල්ලා ඒකේ නාමේ වීතිකම කෙලෙස් සීල ශික්ෂාව ආචාර ධර්ම ඒකෙන් සමාජයට ලැබෙන සේවාවල් දන්නවනම් ඒක බහුසුත භාවයට ඉතාමත්ම වැදගත්. නමුත් භාවනාවට එච්චර වැදගත් නැහැ. ඒක දැනගත්තත් නොදැනගත්තත් භාවනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ටික කරගන්න මම ලෑස්ති කියන අදහසෙන් කරගන්නත් පුළුවන්. නමුත් මේක දැනගන්න ඕනේ මේ ලෝක සාසනේ පවතින. අපි අපිට හම්බෙච්ච දයාවැද්ද අපිට හම්බෙච්ච මේ දායාදය ඉදිරියට ගෙන යන්න යනකොට අපි තීරුම් අරගන්න ඕනේ ඒ පීතිකම කෙලස් දුරුවන් කිරීමට තියෙන බේත කියන මේ සීලය අපිට දරුවෙකුට දෙන්න තියෙන ලොකුම දායාදය. ඒ වෙනත්නම් තමන් හිත කැමැති ප්‍රිය කැමැති අර්ථ සිද්ධිය කැමැති කෙනෙකුට දෙන්න තියෙන ලොකුම දායාදේ. නමුත් ඒක ඒ කෙනාට දුන්නට බාරගත්තේ නෑයි කියලා හිත නරක කරගන්නත් එපා. එහෙම නොදුන්නත් බාර ගන්න මනුස්සයර විතරයි ශිෂ්ටාචාරයක් තියෙන්නේ. manussකමක් තියෙන්නේ නැත්නම් තිරිසන් මට්ටමින් උසස් ඔසවා තබන ගතියක් කියලා එකක් තියෙනවා. ඒක තමයි ආර්ය කියන වචනේ කාර්ථයක්. සීල ශික්ෂාට ගිය ගමන් ඒ මිනිස්සයා උසස් තත්යකට ඔසවා තබන තත්යකටපත් වෙනවා. ඒ දේ දෙයයන් කරන්න බෑ. ඉපදිච්ච ආත්මය තුල දෙයයන් වැඩේ කරන්න බෑ. තිරිසනුන් ගැන කතා කරන්න දෙයක් නෑ. ප්‍රේතයෝ යක්ෂයෝ ගැන නිරිසත්තු ගැන කතා කරන්න දෙයක් නෑ. දෙයයන්වත් බෑ. නමුත් උග දෙනකොට ප්‍රශ්නයක් තියෙනවා දිව්‍ය ලෝකෙත් කරන දිවිගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ මෙහෙන් අරගෙන ගිය පාඩම තමයි ඔය අරන් අද වුණත් දිව්‍ය ලෝකේ ඉඳගෙන යම් කෙනෙක් බණක් භාවනාවක් කරනවා නම් ඒ කෙනා ඒ භූමිය, ඒ ශක්තිය, ඒ ජවය, ඒ පුරුද්ද ඇති කරගත්තේ මනුස්ස ලෝක. ඒ නිසා දෙවියෝ ඊර්ෂ්‍යා කරන මනුස්ස ලෝකෙට මනුස්ස ලෝකෙ ඉපදිලා සිල්වන්ත වෙන මේ මිනිසුන්ගේ බැනුම් අහා රට්ටුන්ගේ බැනුම් අහා සිල්වන්ත වෙන මිනිස්සයා දිහා දෙවියෝ ඊර්ෂ්‍යා කරනවා. ඉතින් ඒ විතික්‍රම කෙලස් වල තියෙන කසට ගතිය අරියාදු කර ගතිය මේ දේශනා මාලාවට ඇතුල් කරන්න යන්නේ සංසන්දනාත්මකව කෙලස් භූමි තුන හඳුන්වා දීම සඳහා තමයි මේ පරිඋත් වීතික්‍රම කෙලස් වලට සාපේක්ෂව හිතක කෙලසිච්ච හිතක පෘ탁 පෘ탁 කියන පෘ탁 යන හිතක තව කෙලස් මට්ටමක් තියෙනවා පරිඋත්තාන කෙලස් කියලා ඒක තමයි මේ නීවරණ කියන්නේ. මේකට අපි අර බොරදියක වතුර වීදුරුවකට මඩ දාලා බොර කරපු වීදුරුවක මට්ටම් තුනක් කියනා වගේ ඒ ස්වාමීන් වහන්සේ බුරුම ස්වාමීන් වහන්සේලා උගන්වනවා තව නිදර්ශන දෙකකින් මේ අපි ඉගෙන ගන්න හදන්නේ පංච නීවරණ වල තියෙන පොදු ලක්ෂණ. යම් කිසි සතුම් මරන මිනිස්සේ හොරකම් කරන මිනිස්සේ කාමීත්‍යචාරය කරන මිනිස්සේ පුරුකේ ලං හිස්සචන පරිසවචන කියන මිනිස්සේ නැත්තම් මත්පැන් බොන මිනිස්සෙක් ලෝකෙ කොච්චර ඡන්දද පරුසද විශ්වාස කරන්න බැරි තත්ත්වෙද කියන එක අපි කවුරුත් දන්නවා. එහෙව් මිනිස්සෙක් ඒ සතුම් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය වගේ දේවල් දවසේ පැය 24ම කරන්න බෑ. ඒ ලෝකේ ස්වභාවය ඇදී. එයාට යම් කිසි වෙලාවකට නිඳා ගන්න ඕන. නිින්ද ගියාට පස්සේ ඒ මිනිස්යා තුල සතුම් මැරීම නැහැ. හොරකම් කිරීම නැහැ. කාමීත්‍යාචාර නැහැ. බොරු කෙලන් හිස් වචන පරිසවචන නැහැ. මත්පැන් නැහැ. ඒ නිසා මේ බොහොම සාන්ත ගතියක් පෙන්වනවා නිදාගෙන ඉන්නකොට. නිදාගෙන කියන්නේ නිදාගෙන ඉරියව්වට ගියත් ඒ මිනිස්යා සාන්ත ගතියක් පෙන්වනවා. නමුත් ඒ මිනිස්යාගේ සතුම් මරණ ගතියට නිින්ද යන්නේ නැහැ. යා උදවිච්ච ගමන් ආයෙ සතුම් මරන. ආයෙත් හොරකම් කරනවා. ආයෙත් කාමීත්‍යාචාරක. නමුත් ඒ නිදි ඉරියව්වේ ඉන්න වෙලාවේදී ඒ මිනිස්යා තුල සතුම් මැරිව නෑ. එයාට නීති ඉරියවට යන්න නැතුව ජීවත් වෙන්නත් බෑ. ඒ වගේ අපි මේ කොච්චර පව් අකුසල් කර්ම කරගෙන හිටියත් අපි ස්වභාවයෙන්ම පැත්තක් තියෙනවා ඒ වගේ විස්්‍රාම ගන්න වෙලාවක්. ඉතින් ඒ වගේ ඒ එහෙම හිටියට මොකද නිින්ද ගිහිල්ලා නොඑන්න ඉඩ තියෙනවා. මනුස්සයා නිදාගන්න ඉරියවක ඉන්නේ. නිින්ද ගිහිල්ලා නැහැ. නිින්ද ගියාට පස්සේ ඒ මනුස්සයා තුළ තියෙන මේ සතුම් මෙරිමේ චේතනා හොරකම් කිරීමේ චේතනත් ඇත්තේ නැහැ. ඒ වෙන ලෝකයක ජීවත් වෙන්නේ. එතකොට ඊටත් වැඩිය පල්ලෙහා මට්ටමක. ඒක නිසා නිින්ද ගිය කෙනෙක්ගේ වගේ මට්ටමක් තමයි අනුසේ කෙලෙස්. නිින්දෙන් අවදි වෙලා වුණත් කමන්නේ නිදි ඉරියව්වේ ඉන්න මිනිහෙක්ගේ කෙලෙස් වගේ තමයි නැත්නම් සාමාන්‍ය ලක්ෂණ වගේ තමයි මේ පරිඋත්ථාන කෙලෙස්. ඊට පස්සේ නැගිටලා සතුම් මරණ අවස්ථාව, හොරකම් කරන අවස්ථාව තමයි වීතික්කම කෙලෙස්. නිසා අනුසය කියලා කියන්නේ සයනේ කියනත් එක්ක බොහොම සම්බන්ධ වචනයක්. එයා සයනගත වෙලා නිදි වැදිලා. ඊට පස්සේ පරිඋත්තාන කියන්නේ හිත අවදි වෙලා කය තෑම නිදි. හිත හිතේ තියෙනවා මම දැන් නැගිටලා ගිහිල්ලා ආවල් දඩේම කරන්න ඕනේ. ආවල් හොරකම කරන්න ඕනේ. ආවල් කාමීත්‍යචාර කරන්න කියලා හිත නැගිටලා හැබැයි කයෙන් ක්‍රියාවත් වෙලා නැහැ. දැන් එයා හිතින් හිතලා ඇඳෙන්න නැගිටලා සතුම් මරණ කෙනෙක් හොරකම් කරන කෙනෙක් බවට චරිතයට බැසar පස්සේ වීතික්කම වෙනවා. මේ විදිහට මේ එකම හිතේ කෙලස් මට්ටම් තුනක් විස්තර වෙනවා. ඒකෙදී අනුසය කෙලස් කියන එක නිදාගත්ත කෙනෙක්ගේ හිතේ තියෙන එයාගේ චරිත ලක්ෂණ ටික තියෙනවානේ තාමත් සංසාරගත පුරුදු රුචිජුකන් ටික වගේ. තව නිදර්ශනයක් දෙනවා ඒක ඊටත් වැඩිය විචිත්‍රයි. හරි. හොඳයි. තේරුම් ගන්න අපි ගිනි පෙට්ටියක තියෙන ගිනි ඉපදවීමේ ශක්තිය වගේ තමයි අනුසය කෙලස්. ගිනි පෙට්ටියේ හිස, ගිනි කූරේ හිස ගිනි පෙට්ටියේ පැත්තේ හරිම වේගයකින් හරිම කෝණකින් ගැහුවොත් ගිනි පුළඟක් පයින්. නමුත් ගිනි පෙට්ටියේ සාක්කුවේ දාගෙන ඉන්නකොට කවදාවත් ගින්නක ලකුණු නෑ ඒකේ. ඒකේ තියෙන ගින්නක් ඇති කිරීමේ ප්‍රභාවය තියෙනවා. මූල ශක්තිය තියෙනවා. එහෙම නැත්නම් හැකියාව තියෙනවා. නමුත් ගිනි පෙට්ටිය සීතලේ තියෙන. සාක්කුවේ දාගෙන යන්න පුළුවන් අපේ ලැත්තර ලංකාව පාවිච්චි කරන ගිනි පෙට්ටියට කියන්නේ safety matches කියලා. මේ ආරක්ෂක ගිනි කූරු කියලා මේවට අපි කියන්නේ. තව සමහර ගිනි කූරු જાති තියෙනවා මොකේ ගැහුවත් පත්තු වෙනවා. මේ තිමෙන්ති පොලොක් ගැහුවත් පත්තු වෙනවා. ඒව තමයි බටහිර ගොඩක් වෙලාට පාවිච්චි කරේ ඉස්සර. ඒව අනාරක්ෂිතයින් ඒවා සාක්කුවේ දාගෙන ඉන්නවා. හයිය දෙක වැඩිචි ගමන් පත්තු වෙනවා බෝම්බයක් වගේ. මම මේ කතා කරන්නේ ආරක්ෂිත ගිනි පෙට්ටි. නිසා ගිනි කූරු හිසේ සහ ගිනි පෙට්ටියේ පැත්තේ තියෙන මේ ගිනිපද වීමේ ශක්තිය වගේ එකක් තමයි අනුසය කෙලස් කියලා කියන්නේ. හැබැයි දැන් කිසිම ගින්නක ලකුණු නැහැ. ඊට පස්සේ මේක හරියටම ගිනි කූරු හිස ගිනි පෙට්ටියේ පැත්තේ ඒ කෝණෙට ඒ බර දාලා ගහපු ගමන් පුලිගුවක් පැන්නා වගේ තමයි පරිඋත් ทาน කෙලස්. දැන් ගින්දරපත් වුණා. හැබැයි තාම ඊටපන්දමක් පත්තු කරලත් නැහැ. ලිපගිනි මොලවගෙනත් නැහැ. එහෙම නැත්නම් පෙට්‍රෝල් දෙයකට ගිනි තියලත් නැහැ. දැන් මේ පත්තු කරපු ගිනි සිලුව පෙට්‍රෝල් ෂෙඩ් එකට තිබ්බයි කියලා හිතන්න. තිබ්බ ගමන් මේක මුළු පලාතම දෙතරවගෙන විශාල බෝම්බයක් විදිහට ගිනි පැතිරෙන්න පටන් ගන්නවා. ගිනිනව හැමදාම කරන්න නිවන්න බෑ. එහෙම නැත්නම් මේක බේලිච්ච කැලේකට තිබයි කියලා හිතන්න ගිනි පුළඟ ඉසි ලැබු ගින්නක් පාටපත් වුණාට පස්සේ රජයකටවත් නිවන්න බෑ. ඒ වගේ ඕනෙම දරුණු දෙයක් වෙන්න පුළුවන් අර පුංචි ගිනි සිල. ඒකට ගිනි සිලට පරිඋත් ทาน කෙලස් කියනවා. ඒක ලැබු ගින්නක් පාටපත් වුණාට පස්සේ එහෙම නැත්නම් බෝම්බයක් පාටපත් වුණාට පස්සේ පරිඋත් බීතිකම උණයි කියලා කියනවා. ওই ලැබුගින්න වගේමයි ලව්ගින්නත්. ලව්ගින්නපත් උනාට පස්සෙත් ගන් දනව විනාශ කරගෙන යනවා මේ මිනිස්යාට ආයේ සදාචාරයක් කොහෙද ඉන්නේ කුල ගෞරවය මොකක්වත් නැහැ. ඒ පළවෙනි නීවරණේ තමයි කාමච්ඡන්දේ. කාමච්ඡන්දයත් ඒක ගිනිසිලුවක් වශයෙන් තියෙනවා කාගෙත්. නමුත් ඒක හරියට පෙට්‍රල් ෂෙඩ් එකට ගිහිල්ලා තිබ්බොත්, ඩයිනමයිට් එක තිබ්බොත්, කැලේකට ගිහිල්ලා තිබ්බොත් පත් වෙලා යන්න ගත්තට පස්සේ වලක්වා ගන්න බෑ. ඒක නිසා මේ හැම කෙනෙක් තුළම ඒ ගිනි උපදීමේ ශක්තිය කියන අනුසය කෙලස් තියෙනවා. ඒක ගැටුණට පස්සේ එන ගිනි සිලුව කියන හිතේ නගින කාමච්ඡන්දේ කාගේ තුලක් තියෙනවා. ඒක කොයි වෙලාවක හරි ලැබුගින්නක් පාටපත් වෙන්න පුළුවන්. මහා ගිනි අපරාධයක් වෙන්න පුළුවන් බවක් තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම ඇවිදින බෝම්බයක් වගේ තමයි. හැම කෙනෙක්ම ඩයිනමයිට් එකක් වගේ. කොත්තන පුපුරයිද කියන්න බෑ. ඉතින් අපි හිතනවා මේක මේ සමහර විට මේක නතර කරන්න බෑ. මේක මේක මේ ගිනි බෝලයක් මේක. ගිනි විජ්ජුම්බරයක් මේක. මේක ගිනි සිලුවක්. නැත්තම් ගිනි උපදන දෙයක් කියලා මේක වළක්වන්න බෑ කියලා. සරුවචනාංශේ සඳහන් කළා කියනවා මේක වළක්වන්න පුළුවන් ශිල්පේ. වීතික්කමනේ උනාට පස්සේ වළක්වන්න අමාරුයි. පරිඋත් ทาน මට්ටමේ වළක්වන්න පුළුවන් කියන විශ්වාසය ගන්න පුළුවන්. නමුත් වැඩේ ඉවර නෑ ඊට පස්සේ අනුසය මට්ටමට ගියාට පස්සේ තමයි Tamante ගැන විශ්වාසයක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. සරුවචනාංශේ තම විශ්වාසය තියෙනවා සියලු ලෝක සත්වයින්ගේ පරිවීතිකම කෙලෙස් නැත කරන්න පුළුවන්. හැබැයි යාට ඕනේ නෑ. පරිඋත් ทาน කෙලෙස් නැත කරන්න පුළුවන්. බුදුහාමුදුර දෙන ශිල්පේ තේරුම් අරන ප්‍රතිපදා තේරුණ යාට ඕනේ නෑ. අනුසය කෙලෙස් බොහෝමත්ම සියුම් ඒක ගොඩක් වංචනික විදිහට වැඩ කරන්නේ. නමුත් ඒ පරිඋත් ทาน කෙලස් වීතිකම කෙලස් නැති කරපු කෙනාට පමණක් කුසල ඡන්දේ තියෙනවනම් අනුසය කෙලස් කපන්න පුළුවන්. ඒකටයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ නිසා අපි අතර කෙලෙස් අතින් කිසිම වෙනසක් නැහැ. අපි ළඟ තියෙන පරිඋත් ทาน කෙලෙස්, වීචිකම කෙලෙස්, අනුසය කෙලෙස් ඉතින් බලනකොට 99.98ක් අපි සමානයි. ගෑනු වුණත්, පිරිමි වුණත්, වැඩිමහල් වුණත්, බාල වුණත්, උගත් වුණත්, නූගත් වුණත්, පෝසත් වුණත්, දුප්පත් වුණත් ඒ කෙලෙස් සමානතාවය අතින් අපි manussකම අතින් manussකම කියන්නේ කෙලෙස්. 99.98ක්ම සමානයි. ඒ තියෙද්දි තමයි අපි මේ සිංහලයා දෙමලා ගෑණි මිනිහා පැවිද්දව පැවිදි කියලා බෙදාගෙන අර තියෙන කෙලෙස් මදිවට තවත් අලි මදිවට හරක් කියලා තවත් දාගෙන මේ වර්ග ભેද බෙදාගෙන නැටුවට හැම කෙනෙක් තුලම තියෙන කෙලෙස් ඒ කෙනාට අදාළ කෙලෙස් නෙවෙයි. පව්. ඒ කෙනා විඳවනවා හැබැයි. ඒ කෙලෙස් ටික මම කියාගෙන විඳවන අමනයාට පෘ탁ජනයා කියනවා. මේ කෙලෙස් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා හේතු කරනු සාතිකව පෙන්නන කෙනාට සෝතවත් ආර්ය ශාවකයා කියනවා නැත්නම් ආර්ය පුත්කලයි කියලා කියනවා. ඒ නිසා මේ කෙලෙස් වලට මම කියාගන්න ඒ අමන ජීවිතේ පෘ탁ජන ජීවිතේ ඉඳලා අපි කවදද බණක් අහලා ධර්ම සාකච්ඡා කරලා ශීලක පිළිහිටලා මේ කෙලෙස් දිහා හොඳට බලන්න මේවා මගේ නෙවෙයි. මම අමන වුණොත් සීල නැති වුණොත් මාතුලේ මෙව ඇවිල්ලා මාතුලින් ගිනි ගිනි විජුම්බරයක් වෙලා රට ගිනි තියලා බෝම්බ බවටපත් වෙලා මටවත් පාලනය කරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. නමුත් ආර්ය භූමියට ගිහිල්ලා නැවත හැරිලා බලනකොට පේනවා මේ කෙලෙස් අවශ්‍ය තත්ත්ව ලැබුණොත් ඕනම කෙනෙකුගේ ඕනම වෙලාවක මතුවෙන්න පුළුවන්. ඒක කෙලෙස් වල තියෙන ධර්මතාවයක්. ඒ කෙලෙස් වල තියෙන න්‍යාය ධර්මයක්. ඉතින් මේ බණේදී අපි කරන්න හදන මේ න්‍යාය ධර්ම ඉගෙන ගන්නවා. අපි කොච්චරක් අපෙන් සිදුවෙන වැරදි මේක මම කළා. මේක මගෙන් වෙච්ච දෙයක්. අනේ මං වාගේ කාලකන්ණියෙක් කියලා කොච්චර පසුතැවෙනවද? ඒ පසුතැවෙන තරමට පෘ탁ජනයි. කවදා හෝ කෙලෙස් ඉගෙන ගත්තට පස්සේ තේරෙනවා එහෙම නැති කවුරුවක්වත් නැහැ. කිල්ලෝටක් නැති බුලත් මඩිසලයක් නැහැ. හැම බුලත් මඩිසෙම කිල්ලෝට තියෙනවා. කිල්ලෝට හැම එකගෙම හුණු තියෙනවා. ඒ නිසා හැම මිනිස්සෙක් තුළම එක සමානව කෙලස් තියෙනවා. ආර්යයන් වහන්සේ කියලා කියන්නේ නැත්නම් සුතවත් ආර්ය ශාවකයයි කියලා කියන්නේ මේ කෙලෙස් වලට මම කියා ගන්න එපා. මගේ කියා ගන්න එපා. මගේ ආත්මේ කර ගන්න එපා. ඒව මේ ඒකට මේ වේදිකාවක් සලස්සලා දෙනවා. ඒ වේදිකාවේ කෙලෙස් ඇති වෙන්න ප්‍රභවය තියෙනවා. පසුබිම තියෙනවා. ඒ தත්වලටපත් උනොත් කෙලස් හට ගන්නවා. தත්වලටපත් නැතුව බේරලා හිටියට කෙලස් මල් පිපෙන්නේ නැති වුණාට ගිනි ගත්තේ නැති වුණාට කෙලස් වල භාවය කෙලස් වල මූල ලක්ෂණ එනතන් කෙලසෙන්න පුළුවන් ගතිය අපි සාන්ත දාන්තව හිටියක් තියෙනවා. ඒ නිසා අපි සමහර වෙලාවලට සමතෙට ගිහිල්ලා සීලේ කරකලා අපි කෙලස් ටික පොඩ්ඩක් ඇල්මරාගෙන ජීවත් වුණාට ඒ කෙලස් කතාව ඉවර නැහැ. ඒක නිසා නීවරණ කියලා කියන්නේ ඒ පරිඋත් ทาน කෙලස් නෙවෙයි පරිඋත් ทาน කෙලස් යටපත් කර කෙනාට පමණක් මතුවෙන කෙලස් වල දෙවෙනි මට්ටම ඒ නිසා කවදා හරි තේරුම් ගත්තොත් සතුටු වෙයි නීවරණ දන්නවයි කියලා කියන්නේ නරකක් නෙවෙයි එයා තුළ පරිඋත් ทาน කෙලස් නැහැ කියන්නේ හොඳ ලකුණක් තමයි නීවරණ මතුවෙන එක හොඳට මම ඒක මතක තියාගෙන මම නැවතත් කියනවා. පරිඋත්තාන කෙලෙස් වල ඉන්න එකනට නීවරණ කතාවක් නෑ. ඒකෙන් සම්පූර්ණයෙන් කෙලෙසිලා තියෙන්නේ. භාවනා කරන්න ගියේ එකනාගේ යම් වෙලාවක පරිඋත්තාන කෙලෙස් නැත්තම් නැති බව දැනගන්න පුළුවන් වෙන්නේ ඒ වෙනුවට නීවරණ මත වෙන්න පටන් ගන්නවා. එතකොට සතුටු වෙන්න පුළුවන් මගේ හිතේ නීවරණ තියෙනවායි කියලා කියන්නේ පරිඋත්තාන කෙලෙස් නැහැ. නමුත් නීවරණ මතු වෙනකොට කිසි කෙනෙක් කැමති නැහැ. ඒ නිසා අපි නීවරණ නැති කරන්න මැරෙන්න දඟලනවා. නමුත් නීවරණ කියන්නේ හිතක පරිඋත් ทาน කෙලෙස් නැති බවට ලක්ෂණයක් කියලා තේරුම් ගත්තොත් නීවරණ ප්‍රශ්න තියෙන භාවනා ලෝකේ විතරයි. භාවනාවට පෙළඹිච්ච නැති මනුස්සයාට නීවරණ මුරුක්කු වගේ එකක්ද, ඉස්කිරිඤ්ඤා වගේ එකක්ද මොන එකක්වත් තේරුවක් නැහැ. ඒ මිනිසුන් තියෙන මේ කාමේ, වැగిරෙන කාමේ, පංචකාමේ. නමුත් භාවනා කරන එකනට මේ කාමේ යටපත් කරපු ගමන මතුවෙන්නේ නීවරණ. නීවරණ මෙච්චාමස ඉසాత බැඳගෙන අරන නැද්දකින් විතරක් එක කැයි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ දැන් කාමේ නැති වෙනකොට නීවරණ ආවයි කියලා. නමුත් කාමේ නැති කරන්න බෑ නීවරණ මතුවෙන්නේ නැතුව. නීවරණ මතුවීමම කාමයේ දුරවන් වෙච්ච බාට ලකුණක්. ඒක නිසා භාවනා කරන එකන <coughs> මතුවෙන මතුවෙන්නේ නීවරණේ මම කියා ගන්න නැතුව මේක මතු වෙන්නම ඕනේ මේ රෝග ලක්ෂණ දැකලා මේකේ ගොඩ වෙන්නත් ඕනේ. හැබැයි මේ රෝග ලක්ෂණ මතුණා කියන්නෙම පරිවුට්ටාන කෙලෙස් වීතික්කම කෙලෙස් මයි ළඟ නැහැ කියන ලකුණක් කියලා තීරුම් ගත්තොත් ඒ භාවනා ජීවිතයට ඇතුල් වීමම පුදුමාකාර වාසනාවන්ත දෙයක්. ඒක වැත්තකින් කියන්න පුළුවන් නිවන් දකින්නට වැඩිය ලොකු දෙයක් එතන තියෙනවා. එහෙම කෙනාට විතරයි නිවන් ලැබෙන්නේ. යම් කිසි කෙනෙකුට නීවරණ මත වෙලා මයි ළඟ තියෙන මේ අසවල් නීවරණ නැත්නම් මේ නීවරණයක් තියෙන කියලා දන්නවනම් ඒ අමන මිනිස්සයෝ පෘ탁 යනව කනගාටුවටපත් වෙනවා. ආර්යයන් වහන්සේලා නැත්නම් ආර්ය ධර්ම කියලා දෙන එක නකිනවා නීවරණ තියෙනවා සතුටු වෙන්න. ඔය පරිඋත්තාන වීතික්‍රම කෙලස් නැති බවට ලකුණක්. ඒ නිසා නීවරණ ගැන හොඳට ඉගෙන ගන්න. ඒක කොයි එකද ඇවිල්ලා තියෙන්නේ? ආපුවාම කොහොමද? එන්නේ ඉස්සලා කොහොමද? ගියාට පස්සේ කොහොමද කියලා බලන්න ඒකේ තියෙන තාක්කල් නැත්නම් නීවරණ ඉස්මතු වෙලා තියෙන තාක්කල් අපි සත්‍වික මරණ කතාව වෙන්නේ නැහැ එතන. හොරකමක් එතන නැහැ. කාමීත්‍යචාරයක් එතන නැහැ. බොරු කේලම් හිස්සචන පරසවචන නැහැ. මත්පැන් පානයක් නැහැ. ඒ නිසා අර දරුණු වීතික්කම කෙලෙස් දුර වෙනකොට එක පාට සුද්ධියක් එන්නේ ඒ වෙනුවට දුර්වල කෙලෙසයක් එනවා කෙලෙස භූමියකටපත් වෙන එක තමයි නීවරණ භූමිය නැත්තම් පරිඋත්තාන භූමිය කියලා කියන්නේ අපි කවදද එතකොට මේ නීවරණ කියලා කියන්නේ ධර්මතාවයක් න්‍යාය ධර්මයක් මේ කෙලෙස් භූමිය වල මැදේක හොඳටම නපුරු එකක් නෙවෙයි හොඳටම ඡාට කපට සූක්ෂම දෙයක් නෙවෙයි ඒ නිසා නීවරණ ටික දිහා ආනාපානෙ බලන්නා වගේ අමාරුවෙන් මතු කරගත් ආනාපානෙ බලන්නා වගේ අමාරුවෙන් මතු කරගත්ත පිම්බීම හැකිලිම දිහා බලන්නා වාගේ අමාරුවෙන් මතු කරගත්ත මේ වම දකුණ බලන්නා වාගේ මේ නීවරණ දිහා බලන්න පුළුවන් නම් ඒකට අපි කියනවා නීවරණ වශී කරගන්නවා කියලා. ඒකට නීවරණ නැතුව බෑ. අනිවාර්යයෙන්ම එන්න ඕන. ඉතින් ඒක නිසා තේරුම් ගන්න වෙනවා මේ නීවරණ මුලදී නම් භාවනා ජීවිතයේ තියෙන ප්‍රධාන විරුද්ධ පක්ෂය. භාවනා ලෝකේ විතරයි මේක තියෙන්නේ. මේකේ කාම ලෝකේ නෑ. ඒ නිසා දැන් මම සටන් කරන්නේ මෙන්න මෙහෙම බල කඳවුරත් එක්කයි. එයාගේ බලසේන පහක් තියෙනවා. මේ පොදුවේ මේ බල කඳවුර තමයි පරිඋත්හාන කෙලස් කියලා කියන්නේ. නීවරණ කියලා කියනවා. ඒ නිසා එයා පොදු ලක්ෂණ ටික අපි දැනගත්තොත් ඒක බුදුහාමරම කියලා දෙනවා. අපේ හිතට කවදාකවත් එන්නේ බුදුරජාණන් වහන්සේ ඒ නීවරණ පිළිබඳව පොදුවේ මතක් කරනකොට මේ කෙලෙස් භූමි හරහා වීතිකම කෙලෙස් පරිඋත්තාන කෙලෙස් අනුසය කෙලෙස් කියනවා වගේම තියෙනවා යම් කිසි කෙනෙකුට මේ සාපේක්ෂ අවබෝධය හරහා නීවරණ කියන පරිඋත්තාන කෙලෙස් කියන එක අල්ලාගත්තා නම් එයාට දැනගන්න පුළුවන් වෙන නීවරණ භූමියට පමණක් ආවේනික තව දෙයක් තමයි ඒකට හරියට පරිඋත්තාන කෙලෙස් කියන වගේ නීවරණයක් ආපු ගමන් බුදුරජාණන්සේ කියනවා අන්ධ කරන ධර්මයක් කියලා. ඇති දේ ඇති හැටියට පෙන්වන්න දෙන්නේ නැතුව මුහා කරන ධර්මයක් තමයි නීවරණ කියන්නේ. ඒක නිසා මම කොච්චර දේවල් වලට මුහා වෙලාද ඉන්නේ කියන එක දැනගන්න මේ නීවරණ tire. එහෙම නැත්නම් මේ නීවරණ මායාව. එහෙම නැත්නම් මේ නීවරණ গুপ্ত ධර්මයේ අන්ධ කරන භාවය අල්ලපු gedරේ කරන දැනගත්තට හරියන්නේ නැහැ. ඒ අන්ධ කරන භාවය පොතේ ලියලා තිබුණාට හරියන්නේ නැහැ. දන් දුන්නට නැති වෙන්නේත් නැහැ. සිල් දැක්කට නැති වෙන්නේත් නැහැ. ඒ නිසා මේ අන්ධ කරන භාවය නීවරණයන්ගේ අත්‍යන්ත ලක්ෂණයක් නිසා ඒ අන්ධකරණ භාවය දැක ගන්නාසුළු ලෑස්තිලා යනසුළු පුද්ගලයාට කියනවා යෝගාවචරයි කියලා. ඒක එන්නකොටම ඉසాత බැඳගෙන අඬාගෙන මූදහත් ගව්වත් තියදී අමුඩ ගහගෙන නටන කෙනාට කවදාකවත් මේ නීවරණ වල තියෙන මේ අන්ධකරණ භාවය දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒකට බීතිකාවකින් කටයුතු කරන්නේ. මේක ආගම විසින් ඇති කරපු හුනියමක් බෞද්ධයාට. මේක තමයි ආගම කියන්නේ. ඒගොල්ලෝ කියනවා ආපෝ නිවර්ණ ගැන කතා කරන්නත් එපා, බලන්නත් එපා. ඒක එනකොටම දුරුවන් කරන්න හදන්න කියලා. ඉතින් කවදද එතකොට අපි නිවර්ණ වල ලකුණු අඳුනගන්නේ? නිවර්ණ අපට කරන හානිය, නිවර්ණ අපට කරන අරියාදෝ අඳුනගන්න නම් යට අරියාදෝ කරන්න දීලා ඒක දිහා විෂයක් වශයෙන් පරතෝ සංකල්පයෙන් බලන්න නම් මේක අන්ධ කරන භාවය බුදුහාමුදුරු කියප එකක් අපිට තේරෙන්නේ අපිට තේරෙන්නේ මේ හැම නීවරණයක්ම දරුවන්න දෙන්න ඕනේ බූදලයක් වාගේ. සැපක් වාගේ. අපි මේ කාමච්ඡන්දේ දෙන්න නෙමෙයි නටන්නේ. දරුවන්න කාමච්ඡන්දේ දෙන්න නෙමෙයි නටන්නේ. ඒකවල මොනවද මේ දෙන්නේ? ඒකගේ ඇස් දෙක අන්ධ කරන එක නෙමෙයි කරන්නේ. මේ ඥාන චක්ෂුෂය වහණය කරන කරන්නේ ඒ නිසා ඒකට අචක්කු කරනෝ කියලා කියනවා. දෙයක් දිහා ඇති ඇටි වැලීමේ ඇහැට ඇඟිල්ලෙන් යනවා වගේ උලකින් යනවා වගේ තමයි නීවරණාවට පස්සේ. ඒ නිසා ඒ දේ හරියට පේන්නේ නැති වෙනකොට අන්ධයේ ප්‍රඥා ශක්තිය වගේ ඒ පුද්ගලයාගේ යථාව ඥානයේට සබාව දර්ශනයේට එහෙම නැත්නම් යථා භූත ඥානයේට භාවල දක්ුණු දැකීමට පරමාර්ථ දක්ක දැකීමට මේක ප්‍රඥා නිරෝධකෝ කියලා කියන ප්‍රඥාව ඇතිවීමට තියෙන බ්‍රේක් එකක් ඇල්ලුවා වගේ ප්‍රඥාව ඇති වෙන්න දෙන්නේ නැහැ මේ නීවරණ පොදුවේ කරන දෙයක් තමයි අන්ධ කරනෝ අචක්කු කරනෝ පඤ්ඤා නිරෝධකෝ පඤ්ඤා දුබ්බලී කරනෝ නීවරණ නැති වෙච්ච ගමන් අලුතෙන් ප්‍රඥාවක් ඕනේ අපේ ප්‍රඥා හරි බලවත්. මනුස්ස උප්පත්තියම හරි බලවත්. මේ නීවරණයන්ට සම්මාදම් කරන නිසා, නීවරණයන්ට ආහාර දෙන නිසා, නීවරණයන්ට පෝර දෙන නිසා ඒ ප්‍රඥා වර්ධනය දුබලීකරණය වෙලා දුබල කරනවා අපි. ඒක උයෝගනාවෙන් කරන එක. චේතනාවක් තියෙන්න ඕනේ මේ නීවරණ පහළ වෙන්න. නිවර්ණ නිවර්ණ බවට පාඩේ චේතනාවක් තියෙනවා. ඒ චේතනාවම ප්‍රඥා වර්ධනයේට ගහපු බ්‍රේක් එකක් වගේ, ගඩොල් බ්‍රේක් ප්‍රඥාව නැති කරනවා, නිරෝධනය කරන නැත්නම් දුබ්බලී කරනවා. අනිබ්බාන සංවත්තනිකෝ නිවනෙන් සම්පූර්ණ අනිත් පැත්තට ආරවනවා. එහෙම නැත්නම් කියත හැකි මේ නීවරණ නිසා අපට ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙනවා. ලාභ සත්කාර සම්මාන සිලෝක ඒ පැත්ත නම් නිවන මේ පැත්තේ. ඒ නිසා මේ නීවරණ පිළිබඳව මේ පොදු ලකුණු පහ එහෙම නැත්නම් නීවරණ කියන පොදියටම දෙන්න පුළුවන් මේ ලකුණු පහ දැනගත්තොත් මේක තමන්ගේ අන්ධ කරන භාවය, අචක්කු කරන භාවය, පඤ්ඤා දුබ්බලී කරන භාවය, ප්‍රඥා නිරෝධක භාවය, අනිබ්බාන සංවත්තනික භාවය තමයි මමයා කියන්නේ. භාවනා ජීවිතයේ අඳුර ගන්න තියෙන මමයා මේ කරුණු පහේ මත තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මම කවුද කියන එක භාවනා නොකරන කෙනාට මරණදීවත් තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න උත්සාහ කරන්නේත් නැහැ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. නීවරණත් එක්ක හැප්පිලා මේ නීවරණ ආවේ වීතිකම කෙලස් නැති නිසායි. සමාන පරිඋත්ථාන කෙලස් නැති නිසායි. මේ දැන් වීති මේ වීතිකම කෙලස් නැති නිසා පරිඋත්ථාන කෙලස් නිසායි. මම මේක දැන් එනේන වෙලාවේ පොඩ්ඩක් මේක අවබෝධ කරගන්න ඕනේ කොහොමද මේකෙන් ඇස් අන්ධ කරන්නේ ප්‍රඥා චක්ෂුෂය අන්ධ කරන්නේ අචක්කු කරන්නේ නිරෝධනය කරන්නේ දුබ්බලීකරණයටපත් කරන්නේ නිවනට විරුද්ධ පැත්තට යන්නේ කියන එක ප්‍රබලම සටන එහෙම නැත්නම් මේ විජිතපුර සටන වගේ තමයි ගැමුණු කුමාරයාගේ මේ නීවරණත් එක්ක යෝගාවචරය මූණට මුණ දාන වෙලාව. ඉතින් මේකට ක්‍රම දෙකක් තියෙනවා මේ පොදු නීවරණ දුරුවන් කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා සමත භාවනා විපස්සනා භාවනා වශයෙන්. ඉතින් ਸਰවඥන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මේ නීවරණ පිළිබඳව කොච්චර දැනගෙන හිටියද කියනවනම් එයත් මේ නීවරණ తాවකාලිකව යටපත් කරන සමත භාවනාවේ අෂ්ට සමාපත්තියම උපේලා තිබුණා. ਸਰවඥාන්සේ උගන්වපු උද්දකාරාම පුත්‍ර ඒ සමාපත්තිය අටම තීරුම් අරගෙන තිබුණා. ආලකා උද්දකාරාම පුත්‍ර ඊට ඉස්සලා හිටපු එකනා රාමපුත්‍ර එයාට හතක් උපදලා තිබුණා. ඒ නිසා මේ වෙනකොට මානවයා සෑහෙන දුරට මේ පරිඋත්ථාන කෙලස් කියන එක තේරුම් අරගෙන ඒක දුබල කිරීම සඳහා පරිඋත්ථාන කෙලස් මතුනොත් ප්‍රඥාව දුබල වෙනවා. ප්‍රඥාව බලවත් වුනොත් පරිඋත්ථාන කෙලස් නීවරණ දුබල කරනවා. හැබැයි తాවකාලිකව. අන්නේ කිරීමේ ශක්තිය බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් මේ බත්තලියක් පැහෙන්නා වගේ ඉන්දියානු ඒ දර්ශනය තුල ඒ යුගයේ පැහැමින් තිබුණා. බුදුරජාණන් වහන්සේ අපේ ක්‍රමයට කියනවා පස්මා බැලුම් බලලා ඒ උපදින තැන දේශය කාලයේ මැන්නේ මේ ටික වෙලා දෙමුනේ නොතිබුණා නම් කියන්නේ සමත ක්‍රමයට විපස්සනා දුරුවන් කරන ක්‍රමේවත් මානව මනසට ගොදුරු නොතිබුණා නම් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ මේ ලෝකේ පහළ වෙලා බුදුහාමන්ට ඒ කටයුතු කරන්න බෑ ඒ තරම් කාලයක් ගන්න බුදුජානක මේ ලෝකේ පහළ වුණේ මේ නීවරණ ධර්ම පිළිබඳව තීරුම් අරගෙන ඒක අන්ධ කරන අචක්කු කරන පඥා නිරෝධක පඥා දුබ්බලී කරන දාන කරුණු තීරුම් අරගෙන ඒ සඳහාම ජීවිතේ කැප කරන ආජීවකයන් ශ්‍රමණයන් ඉන්න යුගයක එතන පැවිද්ද කියලා කියනවා බුදුජානනාංශේ පස්මහා පතර මහණෙනි විතුල අන්තිමට දැක්කෙත් පැවිද්දෙක් ඒ පැවිද්දත් මේ නීවරණ තේරුම් ගත්ත කෙනෙක් වෙන්න පුළුවන් බූල ධර්ම වශයෙන් හෝ එහෙම නැත්නම් පොතේ දැනුමේ ඒ සඳහා ජීවිතේ කැප කරපු කෙනෙක්. ඉතින් මේ පැවිද්දණ්ඩ එහෙම මේ ශ්‍රමණයණ්ඩ මේ ආජීවකයණ්ඩ එවකට පැමිණිච්ච ප්‍රධාන කුල මේ පදනම යටතේ බමුණන් ඊ타මත්ම තුච්ච කළ සලකුවා. ඊටාම තුච්ච කළ සැලකුවා මොකද සමාධිපත්‍යයේ පිට පැනලා ඒගොල්ල තමන්ගේ කෙලෙස් ගැන බලන්න කටයුතු කරනවා කෙලෙස් අඩුවෙන් අඩුවෙන් මිනිහා පාලනය කරන්න බෑ දේශපාලනඥයාට කෙලෙස් වැඩි වෙන්න වැඩි වෙන්න පාලනය කරන්න පුළුවන් ඒ නිසා දේශපාලනඥයෝ කරන්නේම අපේ කෙලෙස් උත්සන්න කරනවා උත්සන්න කළා අපි ආතුර කරාට පස්සේ අපි ඒගොල්ලන්ගේ සුවචකීකරු ගෝලයේ බාටපත් වෙනවා ඒ නිසා ඒක මේ පිට මේ පිට ඉන්නේ යම පල්ලෝ තමයි යමයාගේ ගෝලියෝ ටික තවත් කට්ටිය ගොඩාක් ඉන්නවා මේ දේශපාලනච්ච විතරක් තරහ වෙන්න එපා මයිත් එක. ඒක ගොල්ලක්. ඒගොල්ලගේ වැඩිම මිනිස්සුන්ගේ මේ කුප්පිත කරලා ආසාවල් මිනිස්සු මත් කරවල තියානිනු. ඉතින් එවැනි පරිසරයක ඒකේ තියෙන අනතුරු ඒකේ තියෙන භයානකම නොදැක්කනම් නොදකින මිනිහෙකුට බුදුබණක් තේරෙන්නෙත් නෑ බුදුහාමුදුර කවුද කියලා දන්නෙත් නෑ ශික්ෂාවක් කරන්නත් බෑ. ਸਰවචන්සේ පහන්තර ආජීවකයා පහළ වෙලා හිටියා. ශ්‍රමණයා පහළ වෙලා හිටියා. පැවිද්දා පහළ වෙලා හිටියා. ඒ ඇත්තෝ මේ පරිඋත්ථාන කෙලස් නීවරණ తాවකාලික යටපත් කිරීමේ ක්‍රමය ඉගෙන ගන්න තිබුණා. ඒ නිසා සරුවචනාංශයේ 29 වෙනකන් අවුරුදු පළවෙනි දවස් 7 වප්මඟුල් උත්සවයේ දවස වෙනකොටපත් නීවරණ යටපත් කරා. එහෙම නැත්නම් දඹ ගහ උඩට ගිහිල්ලා දඹ හේවනේ අහසේ පාවෙලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ උද්දකාරාම පුත්‍ර ආලකාරාම ඒ අත්තන්ගේ තත්ත්වයට යනකොට මේ ධ්‍යාන ලැබලා තියෙනවා. නමුත් එක්කෙනෙකුටවත් මේ මේන් එහාට ගිහිල්ලා එහෙම නැත්නම් මේ පරිණීව අනුසය කෙලස් ගැන හැඟීමකින් මේක මුලින් උපුටා දැමීමේ සත්ක්‍රියාව වැටහිලා තිබුණේ නැහැ. ඒගොල්ල කිරුවේ తాවකාලිකව යටපත් කරන්නේ. නමුත් ඒ తాවකාලික යටපත් කිරීම අත්‍යවශ්‍යයි භාවනාවේදී. වෙන විදිහට කියනවා මේ භාවනා ජීවිතයේදී සමතය එහෙම නැත්නම් සමාධිය අත්‍යවශ්‍යයි. ඒක නැතුව ඊගාව ශික්ෂාවට යන්න බෑ. ඒක නිසා මේ නීවරණ පිළිබඳව මේ පොදු තේරුම් ගන්න වෙලාවේදී නීවරණ කියලා කියන්නේ ඒකාන්තයෙන්ම භීතිකාවටපත් වූ දෙයක් නෙවෙයි මම දුරු කළ යුතු දේ වශයෙන් වෙන්කොට හඳුනාගත යුතුම දෙයක්. ඒ නිසා නීවරණ මතුවෙන වෙලාවේදී මුලදි මුලදි අපි හරීම දුර්වල නිසා මතුවෙච්ච වෙලාවම වැවක බැම්ම කඩාන ගියා වගේ අපි යටපත් කරගෙනම යනවා. යම් දවසක අපට තේරුණොත් මේ නීවරණ ධර්මات වටහාගත යුත්තක් වටහාගත්තේ නැත්නම් ප්‍රහාණය කරන්න බෑ. ඒ නිසා මෙතන ප්‍රහාණ කළ යුතු ධර්ම වශයෙන් කියලා තියෙන්නේ කොටු කර ගන්න ඕනේ. වටහා ගන්න ඕනේ. ඒ නිසා ඒවා දකින්න ඕනේ. දැක්කට පස්සේ යෝගාවචරය මොකෙන්ද මේ දැකීම හොඳක් කියලා දන්නේ. යා තේරුම් ගන්නවා. නීවරණ මතුවලා තියෙනවායි කියලා කියන්නේ වීතික්කම කෙලස් නැහැ කියලා හිතේ. ආහන ඒක තේරුම් ගන්න තේරුම් කළ දෙන්න උගාවක් අමාරුයි. මොකද අපි නිතරම නීවරණ දිහා බලන්නේ 100%ක් නරක දෙයක් විදියට. නමුත් සාපේක්ෂ වටිනාකමක් තියෙනවා. වීතික්කම කෙලස් හිතට හිතේ පැත්තකට ගිය ගමන් තමයි පරිඋත් ทาน කෙලස් නගින්නේ. ඒ නිසා අපි පරිඋත් ทาน කෙලස් නගින මට්ටමට වීතික්කම කෙලස් දුරුවන් කරලා මේ පරිඋත් ทาน කෙලස් දිහා ඇති සැටිය දැකීම නීවරණයන්ගේ ඇති හැටිය දැකීම විපස්සනාට ගොදුරු වෙන දෙයක්. ඊට ඉස්සෙල්ලා මෙයා පොඩ්ඩක් ඇල්මරා ගන්න ඕනේ, විෂමරා ගන්න ඕනේ. ඒක සමතෙන් කරන සමත භාවනා කරන්නේ නීවරණ ටිකක් ඇල්මරා ගන්න. විෂමරා ගන්නවා. මොකද සීරසියක් මැරෙන්නේ නැහැ. සීරසියක් මැරීම සිද්ධ වෙන්නේ නීවරණ හරහ නෙවෙයි, අනුසය කෙලෙස හරහා. නමුත් ඒකට යන්න කුසල ඡන්දේ. මේක වැඩ ඉවර නැහැ කියන දැනීම අවශ්‍යයි. නමුත් මේ මේ පටන් ගත්ත ධර්ම දේශනාවලිය අපි මේ මාත්‍රිකාව වශයෙන් අරගෙන තියෙන පංච නීවරණ ධර්ම ඒක සමාධි ශික්ෂාවක් විදියට එහෙම නැත්නම් සමාධි ශාසනය විදියට නැත්නම් සමාධි අංග විදියට තමයි අපි තේරවාද අටුවාව විස්තර කරලා තියෙන්නේ. නමුත් ඒක ඒ සමාධිය එහෙම නැත්නම් ඒ කියන සමතය සමත භාවනාවෙන් ගන්න පුළුවන් විපස්සනා භාවනාවෙන් ගන්න පුළුවන්. ඉතින් මේක පිළිබඳව දැන් අපි ඉපදිච්ච යුගයේ වෙනකොට බොහෝමත්ම විචිත්‍ර එහෙම නැත්නම් බොහෝමත්ම විප්ලවීය විදියට නැත්නම් රැඩිකල් වාදී විදියට සමත භාවනාව හරහා සමත ක්‍රමයෙන් පමණක් නොවේ විපස්සනා ක්‍රමේනොත් මේ නීවරණ බලබිඳින්න පුළුවන් මේ නීවරණ ඇල්මරා ගන්න පුළුවන් විෂකපා ගන්න පුළුවන් කිය මේ තිබිලා නම් තියෙනවා. නමුත් ඒක ලෝකයට ප්‍රකාශ කරපු පළවෙනිම කෙනා තමයි මහසිසාඩෝ ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ කතා කරලා කිව්වා සමත වශයෙන්ම භාවනා නොකරට විපස්සනා වෙදී මේක ඇල්මරා ගන්න පුළුවන්. මේක විෂමරා ගන්න පුළුවන්. වැඩේට හේම කර ගන්න පුළුවන්. එතන ඉඳලාගෙන දැන් මම මරලා නෙවෙයි තියෙන මේ ඇල් මරලාගෙන තියෙන්නේ නැත්තම් විසමරාගෙන තියෙන්නේ කියලා ඒ යටපත් කරගත්ත එක අත්ත නෑර දිගට දිගට භාවනා කරොත් දුවන වාහනයක දුවද්දිම බැටරිය charge වෙන්න වගේ එතන එතන ඉන සමාධියේ මේ යටපත් කරපික එහෙම්ම තියාගෙන ඉදිරියට යන්න පුළුවන් කියන මහා විප්ලවීය දර්ශනයක්. එහෙම නැත්නම් මේ අපි කියන සුද්ධ විපස්සනා සුස්ක විපස්සනා ක්‍රමය ඉස්මතු කරලා පෙන්වුවේ මහසී සඩෝ ස්වාමීන් වහන්සේ. හැබැයි ඒකට කරුණු බුද්ධඝෝස ආචාර්යන් වහන්සේ පවා ඒ අටුවායුගයේදී ලියලා තිබිලා තියෙනවා. ඉතින් අපිට මේ මාතුකා ඉදිරියට යනකොට නීවරණ කියන මාතෘකා දිගේ ඉදිරියට යනකොට ඒක කොහොමද විපස්සනාවදී කැඩෙන්නේ නැත්නම් ඇල්මැරෙන්නේ සමතදී කොහොමද ඇල්මැරෙන්නේ කියන එක හරිම විචිත්‍ර විග්‍රහයක් එතන තියෙන්නේ ඉතින් ඒක මේ මෑත යුගයේ දැන් අවුරුදු 30ක 40ක විතර ඉඳලා පණ පෙවිච්ච පන්නරයක් ඒකේ තියෙන්නේ. ඒකට හේතුව මොකද? මේ සියලු දිනාටම අරණ්‍යගත වෙලා පැවිතිලා භාවනා කරන්න හම්බෙන්නේ නැති නිසා ගිහිව ඉඳද්දිත් විවිධ යුතුයකම් බහාර කරන ගමනුත් අපිට සමත භාවනා කරන්න බෑ කියලා පසුව ආණ්ඩෝණ කවන්නේ විපස්සනා වහරහත් නීවරණ ඇල්මරා ගන්න පුළුවන්. ඒක දැනගෙන මට නීවරණ මේ මේ විදිහට බලවත්ව ඉන්නකොට මෙහෙමයි ඇල්මරනකොට මෙහෙමයි කියලා සුතමේ ඥානෙ තියෙන එකනට තේරෙන්න පටන් ගන්නවා. ඒ Tamanට දැනට තියෙන මේ ගිහිකම පෘ탁ජනකම වගකීම් බාර ගතිය තියේදී ඉදිරියට යන්න පුළුවන් කියන මේ ඉදිරිපත් කිරීම නැත්නම් මේ මහසි සයඩෝ ස්වාමීන්සේගේ ඉදිරිපත් කිරීම සමහර කියනවා බුද්ධ ආගම පාවා දීමක් කියලා. තව සමහර කියනවා බොහෝ දෙනෙකුට කරගන්න බෑ කියලා අතහැරලා තියුණු ධර්මයක්. කොටහකට ජනල් කවුලක් කරලා දීලා වීරවන්තයෙකුට අතනෑර භාවනා කරන කෙනෙකුට මෙතනින් යන්තම් ඇල්මරාගෙන දිග්ගටම සටන් කිරීම හරහා විපස්සනා ක්‍රමෙම ඉදිරියට යන්න පුළුවන් කියන එක. ඉතින් ඒකෙදී අපේ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ පොතේ මේ මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු මේ සන්දර්භය නැත්නම් මේ දර්ශනය තවදුරටත් ඉදිරියට ගෙන යමින් විදර්ශනා ධ්‍යාන කියන වචනයක් අඳුල්ලා දුන්නා. අපි දන්නේ සමත ධ්‍යානනේ. මේ ස්වාමීන් වහන්සේ පෙන්ලා දුන්නා තම උන්වහන්සේගේ තියෙන විචක්ෂණ දැනුමෙන් මේ විපස්සනාව ධ්‍යාන මට්ටමට සමවදින ධ්‍යානයක් හෝ අර්පණා සමාධියක් නෙවෙයි. නමුත් ඒ කටයුත්ත වෙනකොට සමත ධ්‍යානයක ලැබෙන යෝගාවචරයට ලැබෙන ආනිසංශ අපිට විපස්සනා යෝගාවචරයටත් අත්දක ගන්න පුළුවන් බව පෙන්වුවාට පස්සේ මිනිස්සු ගොඩ දෙනකොට ඒක අත්දැක බැලීමේ ආසාව ආවා. ඒ කියන්නේ ජීවන රටාව වෙනස් කරන්න නැතුව වගකීම් ಭಾರತයේදී යුතුයකම් ಭಾರತයේදී ගිහිව ඉඳද්දී පෞල් කද්දිම මේක තේරුම් ගත්තට පස්සේ අවුරුදු 50ක් ගියා ඊට පස්සේ 50ට පස්සේ කරපු සමාජ ගවේෂණයක අද පෙන්ලා දීලා තියෙනවා මේ මහසි ෂැඩෝ ඇතකට තිබෙන පුංචි පැලිර හරහා පුංචි ජනෙල් කවුළු හරහා අද ඇති වෙලා තියෙන විප්ලවය තමයි අද භාවනා මධ්‍යස්ථානට ගියාම වැඩි පිරිසක් භාවනා කරන පැවිද්දෝ නෙවෙයි. අද නම් ඉතින් 121 වෙනි රිට්‍රීට් එක නම් මෙහෙම තමයි. එහෙම නැත්නම් මේකේ සුදු තමයි වැඩි. ඒ මේ මහසි ෂැඩෝ අපිට ඇති කරපු දීපු තල්ලුවෙන් වෙච්ච වැඩේ විශාල පිරිසක් මේ බෑ කියලා මෛත්‍රී බුද්ධ සාංශයට දාලා තිබුණ වැඩේට බැස්සා. ඒ බෑහපු පිරිසෙමුත් ඒක කායින්වත් යෝජනා ස්ථිර කරගන්න ඕනේ වැඩි පිරිසක් කාන්තාව. මේක බාහිර බුද්ධියට බාහිර අරගෙන තිබුණේ පිළිමි තමයි. නමුත් වැඩි කරන පිරිස බැලුවොත් මේ මහසි සාඩු සාංශයට පිං සිද්ධ වෙන්න විශාල පිරිසක් අද බැහැගෙන තියෙනවා. ඉතින් ඒක නිසා ඒ තවත් වෙච්ච සුවිශේෂී වෙනසක් තමයි ආශ්‍යාකරයේ තිබුණු බුද්ධ ආගම බටහිරට ගියා. බටහිර කවදාවත් යන්න බෑ මේක පැවිද්දට අරණ්‍ය වාසී ජීවිතයට කොටු වෙලා තිබුණා. මේ මාසී සාරද සංසය ඇති කරපු මේ අලුත් උලන් රැල්ල නිසා බටහිර ලෝකයාට මේක කරබැලීමේ ආසාවක් පහළ වෙන්න මේ ඉදිරිපත් කරපු මේ ප්‍රබුද්ධ ඉදිරිපත් කිරීම බුද්ධ ජයන්තියේ නැති 2500 ඇති වෙච්ච ලොකුම රැල්ල. මේක සිද්ධ වුණේ අවුරුදු 2500ක් ගියාට පස්සේ. ඒ සැර ඒ උණුසුම තමයි ලංකාවට ආවේ. මේ බුද්ධ බුරුමේ ඇති වෙච්ච උණුසුම තමයි. 2500 අපිටත් ප්‍රබෝධයක් ආවා. ඒකට හේතුව අපි පොඩ්ඩකට ඊට ඉස්සලා නිදහස ලැබලා තිබුණා. නිදහසට ඉස්සලා අපිට උනේ ඒ රෝමලන්දේශී නීතිය අරතේ ඒ ක්‍රමය අරතේදී සම්පූර්ණ ආගම ධර්ම විනාශ කරන නැත්නම් සදාචාර නැති කරන මිනිසුන්ට නිලතල දීලා ලොකු කන් දීලා රට පාලනය කරපු යුගයක්. ඉතින් 48 ඒක වුණා ඊට පස්සේ 56 මේක සිද්ධ වුණා. ඊට පස්සේ ඒ ක්‍රමේ හරියට තේරුම් අරගෙන මේකේ පන්නරේ පිහියක පන්නරේ වගේ මේක තියෙන්නේ නීවරණ යටපත් කිරීමට එක ක්‍රමයක් නෙවෙයි දෙකක් තියෙනවා එක ක්‍රමයක් වෙන පැවිදිලා ආරණ්‍යගත ක්‍රමයේත් හොඳයි ඒක උත්කෘෂ්ටයි ඒකට කවුරක්වත් අභියෝග කරන්නේ නමුත් මේ ගිහිව ඉඳගෙන පවමුදරුවන් රකිමේ කරන්න කෙරුවට පස්සේ Tamanට තේරෙයි අර අන්ධ කරන ගතිය නැති වුණාට පස්සේ අචක්කු කරන ගතිය නැති වුණාට පස්සේ ප්‍රඥා නිරෝධන ගතිය නැති වුණාට පස්සේ දුබ්බලී කරන ගතිය නැති වුණාට පස්සේ මේක නිවනට කොහොමද යොදාගන්නේ කියන එක පුද්ගලික වැඩක්. මෙතනදී වැඩමුළුවක අපි ඒකට අත තියන්නේ නැහැ. අපි වැඩමුළුවකදී කරන්නේ කෙනෙකුට පොදුවේ නීවරණ ටික පෙන්ලා දීලා පුළුවන් නම් එයා තීරුම් ගන්නව නම් මේකත් විශාල ජයග්‍රහණ නමුත් ඊට පස්සෙත් වැඩක් තියෙනවා. මේක නිවනට යොමු කරගෙන පරිඋත්හාන කෙලෙස් වලින් පස්සේ තියෙන අනුසය කෙලෙසුත් වැඩ කරන්න ඕනේ කියන එක පෞද්ගලික අදිෂ්ඨානයක් මිස සාමූහිකව දෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා මේ වැඩමුළුවේදී අපි මේ කතා කරන මේ පරිඋත් ทาน කෙලස් ටික නීවරණ ධර්ම පිළිබඳව මේ මම දීපු පොදු ලක්ෂණ නෙවෙයි තව ගොඩාක් කරුණු තියෙනවා. ඒක දෙන්නේ අපි හෙට ඉඳලා පටන් ගන්නවා මේ එක එක කාමච්ඡන්දේ ව්‍යාපාදයෙන් වෙනස් වෙන ලකුණු. දැන් මේ පෙන්වන්නේ පරිඋත්ථාන කෙලෙස් වලින් වීතිකම කෙලෙස් වෙනස් වෙන හැටි වීතිකම කෙලෙස් වලින් පරිඋත්ථාන කෙලෙස් වෙනස් වෙන හැටි ඊට පස්සේ අපිට තියෙනවා අනුසය කෙලෙස් වලින් වෙනස් වෙන හැටි මෙන්න මේ පොදු ලක්ෂණ ඉගෙනගෙන පෞද්ගලික ලක්ෂණ වලට යෑමේ ප්‍රයත්නයක් තමයි මම මේ ධර්ම දේශනා මාලාව ආහාර කරන්න හදන්නේ නමුත් මට ඉස්සරහට කියලා දෙන්න වෙනවා අද මං වෙලා නැති නිසා මං වෙලා ගන්නෑ කොහොමද මේ භාවනාව ආනාපානට යොදවන්නේ කොහොමද මේ භාවනාව තක්මන් භාවනාට යොදවන්නේ කියලා ඉල්ලීම් දෙකක් තිබුණා. ඒක කියලා දෙනකොට පුද්ගලික ලක්ෂණ කියලා දීලයි පොදු ලක්ෂණ කියලා දෙන්න වෙන්නේ. ඒ නිසා දැන් මේ අද කරපු දේශනාවේ තියෙන්නේ කෙලේශ භූමි තුන අරගෙන ඒ වගේ පොදු ලක්ෂණ කියලා දීලා අපි මේ පරිඋත්ථාන කෙලෙස් වල පුද්ගලික ලක්ෂණ අපි වෙන් වෙන් ලක්ෂණ අපි හිත ඉඳලා වෙලා ලැබෙන විදිහට කටයුතු කරමු. නමුත් ඒ ඒ ක්‍රමේ සම්පූර්ණ අනිපැත්ත හරවලා සමත මේ ආනපන සති භාවනා කරනකොට ධක්ම භාවනා කරනකොට ඉස්සෙල්ලා කොහොමද අපි පෞද්ගලික ලක්ෂණ හඳුනාගන්නේ? ඊට පස්සේ ඔක්කොටම පොදු පොදු ලක්ෂණය හඳුනාගන්නේ කොහොමද කියන එක අනිත් පැත්ත හැරවේක පටලවා ගන්න යන්න එපා. කෙසේ නමුත් ධර්ම සාකච්ඡාවකදී sannivedanaye තාම වැදගත් දේ තමයි අපි කතා කරන්නේ මේ සියල්ලටම පොදු ලකුණක්ද නැත්නම් මේ පුද්ගලයාට මේ තැනට විශේෂිත පෞද්ගලික ලක්ෂණයද කියන එක වෙන් කරගත්තට පස්සේ අපි කතා කරන දෙමලේ තේරෙන්න පටන් ගන්නවා. මේක පටන් ගන්න පුළුවන් පුද්ගලික ලක්ෂණයෙන් පොදු ලක්ෂණයට යන්න පුළුවන්. පොදු ලක්ෂණයෙන් පොදු පෞද්ගලික ලක්ෂණයට යන්න පුළුවන්. ඉතින් මේ දෙක දෙවිදියට පාවිච්චි වෙන්න ඉඩ තියෙනවා. ශිල්පේ හොඳට තේරුම් අරගන්න අපි මාතෘකාව විස්තර කරනකොට ඒක පොදු ලක්ෂණත් විස්තර කරනවා පෞද්ගලික ලක්ෂණත් විස්තර කරනවා කොයි එකෙන් පටන් ගන්න කොයි එකට යනවද කියන එක පුළු පුළුවන් වෙලාවෙ මම මතක් කරන්නම් නමුත් ඒකෙන් මේකට මේකෙන් ඒකට කියලා නියත මාර්ගයක් නැහැ මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් එක දෙකට ප්‍රත්‍යুৎপন্ন වෙනවා ඉතින් මේ මූලික මේ පොදු ලක්ෂණ පිළිබඳව කරපු මේ වෙලාවෙන් පස්සේ මම බලාපොරොත්තු වෙනවා දවසේ ධර්ම දේශනාව මෙතනින් නැතරකරන මේ හදාගත්ත පදනම මත අපි හෙට ඉඳලා මේ පහතබ්බ ධර්ම වල එක එකක් අරගෙන විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ කියපු ටිකත් තමන් මේ කරගෙන යන වැඩේට තව තවත් වැඩියෙන් කුසල ඡන්දයක් පහළ වෙලා විශ්වාසයෙන් කරගෙන යන්න ශක්තිය ධෛර්යය බලය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් පළවෙනි ධර්ම දේශනාවේ නිමා මෙතනින් සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.